ඒ මොකද මේ සූත්‍රයට <coughs> පදනම සකස් කරනකොට සරුවචන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් නැත්නම් එතනට රැස්වලා හිටපු සිවණක් පිරිසගෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි මේ අඤ්ඤතිත්‍ය ශ්‍රාවකයෙක් ඇවිල්ලා ඔබලාගෙන් ඇහුවොත් මේ කෙලෙස් ಜಾති තුනක් තියෙනවා. මේ කෙලෙස් ಜಾති තුන මේ රාග දෝෂ මොහ වශයෙන් නම් කරනවා. මේ කෙලෙස් ಜಾති තුනේ කෝ විශේෂෝ කෝ අදිප්පේතෝ කෝ නානා කරණන්දි කිය. ඒක එක කෙලෙස් වල සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒකේ කෙලෙසක් කුමන අදහසක් ඇති එකක්ද නැත්නම් ඒකෙන් අපිට ඇති හිතු කරලා දෙන දේ කෘත්‍ය මොකද්ද? කොහොමද ඒවා එකින් එකේ වෙන් වෙන්නේ කියලා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් ඇහුවොත් ඔබලා කොහොමද උත්තර දෙන්නේ? මේක තමයි සරුවචන් වහන්සේ පිටිසෙන් අහන ප්‍රශ්නේ. නැත්තම් මේ සූත්‍රේ කතාපාබතය ආරම්භය. අන්න ඒ නම අරගෙන මේකට අඤ්ඤතිත්‍ය සූත්‍ර කියලා තමයි බුරුම පොත නම තියලා තියෙන්නේ. ඉතින් අපි මේ වැඩමුළුවට ගත්ත මේ සූත්‍රයට අපි නම තියාගනිමු. පහසු සඳහා සම්මත කරගන්නෙමු බුදුම නම අඤ්ඤතිත්‍ය සූත්‍රය කියලා. ඉතින් සරුවචනාංශයේ මේ විදිහට රාග ద్వේෂ මෝහ තියෙනතත් අඳුනලා දීලා ඒක අන්‍ය තීර්ථකයෝ දන්නෝ ඔබලත් දන්නා මමත් දන්නවා මේ විදිහට මේ කෙලෙස් වශයෙන් පොදු හඳුනා ගන්නාලද මේ ශීර්ෂ තුනේ විශේෂය මොකද්ද රාගය ද්වේෂයට සහ මෝහයට අනන්‍ය නොවන සුවිශේෂී අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණය මොකද්ද? එතකොට රාගය හිතකට නැග්ගට පස්සේ රාග චෛතසිකය ඉස්මතු වුණාට පස්සේ ඒකයේ හිතට ඒ సంతාණයට මොකද්ද කරන කෘත්‍යය? මොන මොන විදියට මේ රාගය වෙස් පෙරලෙනවද? මොන මොන ආකාරවලට යා අතු ඉති විහිදි වැඩෙනවද? එහෙම නැත්නම් රාගයේ බෙදී යෑම වර්ගීකරණය ඒ නැත්තම් දවසකට අපි හම් වෙන මුණත් විශ්මුණු කීයක් තියෙනවා. මේ විදිහට රාගයත්, මෝහයත්, ද්වේෂයත් කියන මේ තුනම විස්තර කරන්නයි ਸਰවචනාසේ මේ විකී ප්‍රශ්නයක් සංඝ පිරිසට දාන්නේ නැත්නම් සිවණක් පිරිසට ඉදිරිපත් කරන්නේ. ඒක ඉදිරිපත් කරාට පස්සේ අපි ඊයේ කරපු මතක් කරගත්ත දේ කෙටියෙන් සාරාංශ කළොත් සංඝයා වහන්සේ සඳහන් කරනවා භගවන් මූල කාණෝ බන්තේ ධම්මා භගවන් භගවන් නෙත්තිකා භගවන් පටිධරණ සරුවචන් වහන්සේ නැත්නම් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මුල් කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ ඔබ වහන්සේ පැත්තටයි ධර්මේ නතු වෙලා තියෙන්නේ ඔබ වහන්සේ සරණ කරගෙනයි ධර්මයේ තියෙන්නේ ඉතින් ඔබ වහන්සේට මේ අහන ලද ප්‍රශ්නෙට උත්තරේ වැටහෙවා අපි සරුවච්චන් වහන්සේ කියන්නක් අසා දරාගන්නෙමු කියලා සංඝයා වහන්සේලා ඒක ගෞරව පූර්වකව සරුවච්චන් වහන්සේට මේ ප්‍රශ්නේ හරහා මේ ප්‍රශ්නෙටම ආරාධනාවක් කරනවා. එතකොට සරුවච්චන් වහන්සේ තං සාදුකං සුනාත මානසිකරෝත කියලා ආහේනම් මහණෙනි මනාකොට අසව් හිතේ දරාගනිව් නැවත නැවත සීකරව් කියලා ඔන්න මාතුකාවට ಉದ್ದೇಶයට ඊට සාස ගන්න. ඒ විදිහට තමන්ට අදාළ තැනට පිරිසි අවධානය යොමු කරගත්තට පස්සේ ਸਰවචනසේක දිගේම ඒ එල්ල කරගත්ත මාතෘකාව දිගේ ඉදිරියට නිर्देशපත් නිर्देश වශයෙන් උද්දේශ කරගත්ත අරමුණට නිर्देशපත් නිर्देश වශයෙන් විස්තර සපේනවා ඒ ඉගැන්වීම් ක්‍රමය තාමත් ලෝකයට තේරෙන්නේ නැහැ ලෝකයා ලෝකයා අද තියෙන ලෝක විෂයන් එක බලනකොට ඒ කල්ැතු අධ්‍යාපන ප්‍රතිපාර්තමේන්තුවේ ඉන්න ලොක්කන්ට ඕනේ ටිකක් දා ගන්නවා ඒ සිලබස් එක කියලා. එහෙම නැත්නම් පාඨමාලාව කියලා එක කැමති නම් කපන්න නැත්නම් කපන්න. ගුරුවරට අවස්ථාවකුත් නැහැ, ශිෂ්‍යයට අවස්ථාවකුත් නැහැ. මේ අපි මේ කතා කරන දේ අදාළද නැද්ද කියලා බලන්න. නමුත් සර්වඥාසු ගෙන්නිල්ල හැම වෙලාවෙම ප්‍රායෝගික දෙයක්. හැම වෙලාවෙම මේ උගන්නන ඉගෙන ගන්න දෙපාර්ශවයට ප්‍රත්‍යක්ෂ දෙයක්. ප්‍රයෝජනවත් දෙයක්. අන්න ඒ දේ නැති වුණාට පස්සේ ඉගන්න ඉගන්නුවාට පස්සේ අන් එන එක තමයි එන්නේ. කොයිදෝ කවුදෝ තීන්දුව කරපු දෙයක් උගන්නලා ඒක කටපාඩම් කරලා ඒක වමාරුක එක්කන පොහස මේ දක්ෂෙක් කියලා කියනවා. හැබැයි කිසිම ජීවිතයට අදාළ දේවල් නෙවෙයි උගන ගන්න. ඒ යන බලනකොට සර්වචන් වහන්සේ මේ කරන ක්‍රමය ඒ පරිපසුබීමට ඒ පුද්ගලයාට ඒ වෙලාවට කෙලිම අදාළයි. ඒ අදාළ දේත් පුද්ගලයාගේ විශේෂත්වයක් ලබනකම් එයාගේ මූලික අවධානයට යොමු කරලා ඒ අවධානය යොමු කරගත්ත දේ ඩිංගිත්තක් විස්තර කරලා දෙනවා. විස්තර කරලා මුහුණ දිහා බලනවා කොහොමද මාත්‍රකාවේද කට්ටිය ඉන්නේ ඒ කියන දේ අල්ලගත්තද කියලා. අල්ලගත්තට පස්සේ ඒ අල්ලගත්ත ඒක මත තව සුවිශේෂී දැනුම් ඒක විශේෂණය කරලා ඉදිරියට දිනු කරන දිනු කරන යනවා. එතකොට එදා ඒ සභාවට ආපු කෙනාටත් කලින් සරුවචනාංශය දන්න කෙනාටත් ඒ વિશે දන්න කෙනාටත් ඒ ඒ විස්තර කරගෙන යන ක්‍රමයේ ඒ අනුපූර්ව ක්‍රමේ නිසා තමයි කැමැති තැනකින් උකහාගෙන දිනු පවණු කරන්න පුළුවන්. ඒ නිසා ඒ පිරිසේ ආදුනිකයෝ ඉන්නවා. ප්‍රවීණයෝ ඉන්නවා. මධ්‍යස්ථ කට්ටිය ඉන්නවා. කිසිම කෙනෙකුට මේ උගන්වීම් ක්‍රමය අනේ මේක මේ අහවලාට විතරයි අපිට නෑ කියලා කොම් කරන්න බෑ. සරුවචනසිගේ බ්‍රහ්මස්වරය ඕනම කෙනෙකුට තේරෙන්නේ මේ මටයි කියන්නේ කියලා. ඒ මොකද හේතුව මේ උගන්නන ඉගෙන ගන්න දේ අදාළ භාවයේ ප්‍රයෝජනේ සලකලා කරන ගතිය. ඒකේ තියෙන ප්‍රත්‍යක්ෂකරණේ. ඉතින් මේක නැති නිසායි අපේ මේ sannivedanaya අද සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන්නේ. අපි මොකද්ද කියන්නේ? මොකද්ද මං අත්දැක්කේ? මොකක් ගැනද මම මේ කතා කරන්න හදන්නේ කියන එක මොනම පසුබිමක්වත් නැහැ අද කතාව අධ්‍යා බලන්න හිටියොත් ඉන්තපු ගමන් තමන්ගේ පූචානම කියන්න ඕනේ දේ එහෙම නැත්නම් පුරාජීරෝ කියා පාන්න ඕන වෙච්චාම පසුබිම බලන්නෙත් නැහැ අහන කෙනා බලන්නෙත් නැහැ යා කැමැතිද දන්නෙත් නැහැ යට අර්ථයක් වෙනවද දන්නෙත් නැහැ කියන දේ සත්‍යය දන්නෙත් නැහැ ඔහේ කියන විජේන්සා ජනමාධ්‍ය දියුණා කිව්වට අද විතර පටලවිල්ලක් මානවිතිය හද කවදාකවත් වෙලා නැහැ කොච්චර ජනමාත්‍ය දිනු වුණත් sannivedanayak වෙන්නේ නැහැ. නමුත් මෙතන සරුවචනාංශයේ ಉದ್ದೇಶය දීලා. ಉದ್ದೇಶෙට කියන්නේ මේ රාග, ద్వේෂ, මෝහ කියලා ප්‍රධාන කෙලෙස් මුළු තුනක් තියෙනවා. අපි ඔක්කොම කෙලෙස් බව දාන්නවා. නමුත් එක එක කෙලෙසයක් සුවිශේෂී වෙන්නේ කොහොමද? ඒක විශේෂාර්ථය මොකද්ද? අදිප්පායෝ. ඒක ඇවිල්ලා කර දෙන කෘත්‍ය නැත්නම් ඒක වැටහෙන්නේ කොහොමද? ඒකේ අදහස මොකද්ද? කෝ නානා නානා කරනෝ ඒ ආ කොයි කොයි විදියට රාගෙ බෙදිලා හැදිලා අතු බෙදි බෙදි යනවා. ඊට පස්සේ ද්වේෂය, ඊට පස්සේ මෝහය. මෙන්න මේ විදියට ගත්තට පස්සේ දැන් සරුවචනාංශයේ පිරිසගේ අවධානය මේ ප්‍රධාන කෙලෙස් තුනට මතු කරලා මතක් කරනවා මේ රාගය අප්පසාවජ්ජයි දන්දා දද්දා විරාගී දන්ද විරාගී. ඒක පොඩි වැරද්දක්. හැබැයි ගලවන්න බෑ. පොඩි වුණාට කරන වෙලාවේදී එච්චර මහා ලොකු අපරාධයක් එහෙම නැත්නම් මහා ලොකු රාජදඬුවමක් කළ බීත්තක් කියලා පේන්නේ පොඩි වැරද්දක් කවදා හරි එකෙන් අයින් වෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ ඒක එළව එළව එළව එළව කොහොල්ල ගුලියක් වාගේ පිටිපස්සේ එළව ඒක නිසා ඒ ගුණයෙන් ද්වේෂයත් එක්ක මෙයා වෙන් වෙනවා ද්වේෂය මහා සාවජ්‍ය කිප්ප විරාගී මහ විශාල වැරද්දක් සත්‍යයක් මරණ හොරකම් කරනවා කාමීත්‍යාචාරය කරන කරන ගොඩක් රට කාමච්ඡන්දේ නිසා මේ වගේ භයානක යුද ඇති කරන්න පුළුවන් නැත්නම් සීදී විනාශා ගන්න පුළුවන් ඕනි තරම් අපරාධ මේ ද්වේෂය හරහා සිදු වෙන්න පුළුවන් එනමුත් එයා දැනගත්ත ගමන් මේ ඇවිල්ලා තියෙන මට ද්වේෂයක් කියලා එයාට එකකින් අයින් වෙනවා කියන එක සරුවච්චන් වහන්සේගේ මින් මේ හැටියට එතන භාවනා කරපු පුහුණු කරපු කෙනෙක්ගේ හැටියට බලනකොට ඒ අයින් වීම බොහොම ඉක්මනයි. ඒක අපි දාන්නේ නැති අපි හිතන්නේ නැති කාරණාවක් අද දවලුත් ඒ ප්‍රශ්න විමසන වෙලාවෙත් මේ ප්‍රශ්නේ මතුවලා තිබුණා. ඊට පස්සේ මෝහය එහෙම නැත්නම් අවිද්‍යාව මහා තාවජ්‍ය දන්ද විරාගී. විශාල අපරාධයක් නොදැනුවත්කම අයින් කරන්නත් හරි අමාරුයි. ඉතින් මෙන්න මෙවැනි රාග ద్వේෂ මෝහ කියන ප්‍රධාන කෙලෙස් මුළු තුනකට නැත්නම් මාර සේනා තුනකට පහර දීම සඳහා තනිව සටන් කරන යෝගාවචරයට සටන් උපක්‍රම සාදනකොට ඒ එක එක බලමුළු වල තියෙන ශක්ති ප්‍රමාණය ඒ වගේ තියෙන හැකියාවල් දන්නේ නැතුව ඔක්කොටම එක මල්ලෙන් ගහන්න ගියට හරියන්නේ ඔක්කොටම එක උදෙන් ගහන්න හරියන්නේ නැහැ. ඒක නිසා ඇද ඇද ගහන්න ඕනේ එක එක. ඇද ඇද ගහන්න මේ එක එක මොකද්ද කරන්නේ එක එක නාලි විශේෂත්වය දැනගන්න ඕන. අධිපාය දැනගන්න ඕන. නානාකරණය දැනගන්න ඕන. ඉතින් අපි ඊයේ මේ ටික සාකච්ඡා කළා. ඊට පස්සේ අද ਸਰුවචනාංශයේ පිරිසගෙන් දැන් අර දීපු උද්දේශ නිर्देश නිර්දේශ කර කර කියනවා ඉදාඋසෝ අනුප්පන්නං වා රාගෝ uppajjati uppannang va rago jepulaya බියෝ භවය සංවත්තති නූපන් රාගයක් උපදින්න හෝ ඉපදුන රාගයක් විපුල භාවයට යන්න හෝ එහෙම නැත්නම් බොහෝ භාවයට බහුල භාවයට යන්න හෝ මොකද්ද ආසන්න කාරණා එහෙම නැත්නම් මේ රාගය කියන එක සුපර් මාකට් එකේ ගන්න තියෙන එකක් නෙවෙයි එහෙම නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් නෙවෙයි ඒක එතන එතන පහළ වෙන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ <clears throat> නෑ නෑ රාගේ තියෙනවා අර අරමුණේ රාගේ තියෙනවා ඒ පුද්ගලයා ළඟ ඒ පුද්ගලයාගේ තකින් තමයි මට මේ පැකට් එකක් හම්බ වෙනවා වගේ හම්බ වෙන්නේ කියලා. නමුත් සරුවචනාංශයටම ප්‍රශ්න ගන්නත් බෑ එහෙම උත්තර දෙන්නත් බෑ මොකද සරුවචනාංශය දන්නවා මේ රාගය කියලා නිෂ්පාදිත බඩුවක් නැහැ. රාගය එතන එතන පහළ වෙන්නේ. එහෙමනම් සරුවචනාංශය අහනවා කෝපනාසෝ හේතු කෝපච්චයෝ නූපන් රාගයක් ඇතිවීමට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකක්ද? උපන් රාගයේ වඩාද වර්ධනය වීමට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකක්ද? ප්‍රත්‍ය කියලා කියනවා සාමාන්‍ය මූල හේතු මුල් වෙච්ච දෙයට හේතුව කියනවා ඒක අතරමඟදී උදව් උපකාර කරන දේවල් වලට හේතු කියන නිසා සරුවචන වහන්සේගේ වචනවල හේතු ප්‍රත්‍ය කියලා අනුග්‍රහ දෙකක් දක්වනවා හේතු ආරම්භක හේතුව ප්‍රත්‍ය වෙන්නේ ඒ ආරම්භ උච්ච දේ දියුණු වීමට උදව් කරන දේ. ඉතින් මේ විදිහට රාගය ඇතිවීමට සහ උපන් රාගය දියුණු පවණු වීමට ආසන්න කාරණා මොකද්ද? ඒකට ඉනිමම් බඳින්නේ කවුද? ඒකට සර්වඥ දෙන්නේ සුබ නිමිත්තත් තිස්ස වචනියන් මේ සුබ නිමිත්ත තමයි යමක් සුබසේ සුබයක්සේ ගැනීම තමයි රාගයක් නැති හිතට රාගයක් ඇති වෙන්න හේතුව ඇති වෙච්ච රාගය අතුයිති වීදී නානාකරණයට යන්න හේතුව අපි යම් යම් දේවල් මේ ජීවිතේ මේ සංසාරේ සුබ ලෙස ගන්න. අන්නේ සුබ ලෙස ගත්ත දේ මත අයෝනිසෝමනස්කාරය යදවීම තමයි ඒකේ පටිනිද්දේශේ වශයෙන් සරුවස්සන් අධිපන්සේ සඳහන් කරන තස්ස සුබ නිමිත්තස්ස අයෝනිසෝ මනසිකරෝතෝ ඒ වරදෝලා ගත්ත නිමිත්ත ගත්ත එහෙම නැත්නම් වරදෝලා අඳුනගත්ත නැත්නම් ඒ වෙලාවේ මනාප විදියට බාරගත්ත ඒ නිමිත්තෙහි අයෝනිසෝමනසිකාරයක් පිහිටනවා නුනුවණින් කල්පනා කරනවා මෝඩ තාලට කල්පනා කරනවා කල්පනා කරනකොට අනුප්පන්නං වා රාගෝ uppajjati uppannං වා රාගෝ බියෝ බාය භාවාය විපුල්ලාය සංවත්තති ඉපදුන රාගය හෝ බොහෝ වෙනවා දියුණු පවුණු වෙනවා. නැත්නම් නූපන් රාගයක් ඇති වෙනවා. ඒක නිසා අපි ජීවිතයක නැත්නම් අපි මේ ගත කරන ජීවිතයේ මේ සුබ නිමිත්ත කියන එක සහ අයුනිසුමංසිකාරය කියන දෙක අපි කොච්චරක් දුරට අපි මේ සාමාන්‍ය ලෞකික ව්‍යවහාර විෂයන්ගේ ලෝක දැනුමේ බෞද්ධ බාහිර ලෞකික දැනුමේ කොච්චර තියනවද කියලා ගත්තොත් අපි මේ సౌందර්යය කියලා එහෙම නැත්නම් රසකාමය කියලා මේ සුබ නිමිත්ත තමයි පෝෂණය කරන්නේ. දිගින් දිගටම දිගින් දිගටම ඇහැට රූප රසය දියුණු කිරීම සඳහා අපි චිත්‍රමවනවා රූප වාහිනී හදා ගන්නවා ඒ සාමාන්‍ය රූප වඳිවට තව රූප වාහනේ වෙන්න හදා ගන්නවා ඊට පස්සේ කනට සද්ද මන්දිවට සින්දු කියනවා සද්ද වාහිනී හදා ගන්නවා අපකරා নানা ආකාර සුබ සද්ද ගෙන්න ගන්න ඊට පස්සේ ගඳ මෙහෙම අදිනම් කාශ්මීරෙන් ගෙන්න ගන්න ගඳ જાති සුවඳ જાති මේ තියෙන ගඳ සුවඳ මදිවට ඊටසේ රස මදිවට සිංහල කෑම නැත්තම් චීන කෑම සයිවර් එහෙම නැත්තම් ඉතාලියන් කෑම මේ අර මේ ಜಾති කෑම ಜಾති දාලා අපි নানা ආකාර භෝජන සංග්‍රහ හදනවා. ඒ වගේම අපි ළඟ තියෙන ඇඳ පුටු කොට්ට මෙට්ට යහන වාහන මදිවට ඊටදී සුඛෝපභෝගී වූ පස්සට විල්ලුද දෙන්නා වූ নানা ප්‍රකාර සුඛෝපභෝගී භාණ්ඩ ලබා ගැනීම සඳහා දිවා රාත්‍රී මහන්සි වෙනවා. ඒ විතරකුත් නෙවෙයි පස්සට සුඛෝ සුඛෝභෝගී විල්ලුද ලැබුණාට මදි අල්ලපු ගෙදෙට්ට වැඩිය හොඳ එකක් තියෙනවා. එහෙම නැත්තම් ඒකෙන් ඇති වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේ හටන විශේෂයෙන්ම දාන්න මේ පාහරයෝ එහෙම නැත්තම් කියන මේ ජාත්‍යන්තර සමಿತಿ හැම වෙළඳ දැන්වීමකින්ම තමන්ගේ මාන්නේ පොඩ්ඩක් වැඩි කරලා දීලා බලංග මේකද තියෙන්නේ ඒක නෙවෙයි දැන් තියෙන මේ මොස්තරේ මෙන්න මේක අපිට දෙන්න මේක ගන්න පොඩි ගාණයි ගෙවන්න තියෙන්නේ ඒක අත්පිට මුදලට නැතුණට ප්‍රශ්නයක් නැහැ කල්බදු ක්‍රමයට අපි දෙන්න. මේ යකා සංසාරෙටම බැඳෙනවා. ජීවිතේටම බැඳෙනවා. ඒකilla හිතනවා අම්මා අප්පා නැති කාලවත් නැති අල්ලපු ගෙදරට වැඩිය ලොකු අල්ලපු ගෙදරට වැඩිය සුඛෝපභෝගී දෙයක් ගෙට ගෙනාවනේ දැන්. දැන් ඊට පස්සේ අවුරුදු ගාණක් හම්බුරන එක වෙනම කතාවක්. මේක දැන් ඉස්සර ෆ්‍රිජ් එක ගෙනත් තියන්නේ සාලේ. ඒ මොකද කට්ටි එනකොට පේන්න ඕනේ ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එක ඕන ගන්න කුස්සියට. නමුත් සාලේ තමයි ගෙනත් තියාගෙන ඉන්නේ. ඒ නිසා බඩු ටික ඔක්කොම ඉස්සරහින් තියාගෙන ඉන්නවා. පුදුමාකාර සුබ නිමිත්තක්. ඉතින් මේක ඊටාම දරුණුම මේ සුබ නිමිත්තේ දරුණුම කැලල තියෙන්නේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ නෙමෙයි වර්ණ දශකේට. ඒ නිසා අපි අවුරුදු 10 දක්වා කාලය අපි කියනවා මන්ද දශකේ කියලා. අපි උඩුකුරුව හොයින කාලයක් තියෙනවා. ඒ කාලෙට අපි සුබ සුබ දන්නෙත් නැහැ. අපිට හෙළුවෙන් ඉන්නවද නැද්ද කියන දන්නෙත් නැහැ. ඊට පස්සේ ක්‍රීඩා දශකයට ආවට පස්සේ අපිට වෙන මොනවත් නැහැ අපිට තියෙන්නේ අපිට කොල්ලෝ වුණත් එකයි කෙල්ලෝ වුණත් එකයි සෙල්ලම තමයි. එතකොටත් අපිට තාම ඔය සෝබනේ ඔය සුබ නිමිත්ත ඔලුවට ගහලා නැහැ. ඊ ගාවට එන දශකයට කියනවා වර්ණ දශකය කියලා. ඒ වර්ණ දශකයේදී සෝබනේ නොතිබුණොත් පිස්සු. සෝබනේ නොතිබුණොත් පිස්සු. ඒක නිසා හරි ආසයි ඒ සෝබනේ කරන තමන්ගේ සම වයස් කට්ටියත් එක්ක හැසිරෙමින් ඒ කාලෙට තියෙන මොස්තරේ ඒ කාලෙට තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒක තමයි සමාජශීලී වෙනවයි කියන්නේ. ඉදිරි පෙරමුණේ ගමන් කරනවයි කියලා කියන්නේ නව ආහාර රැල්ල කියලා කියන්නේ. ඉතින් ඒක ගත කරනකොට ඒක කිසිම කෙනෙක් අම්මා අප්පාවත් ගුරුවරයෙක්වත් ඒ කියන්නේ වැරද්දක් විදිහට පෙන්වන්නේ නැහැ. පෙන්වන්නට වැඩක් නැහැ. මොකද අම්මා අප්පලත් මේ පෙන්කෙලිලා කෙලලා තමයි තියෙන්නේ. ඉතින් දරුවෝ දන්නව ඒ නිසා දරුවන්ට කතා කරන්න දෙයක් නෑ. දරුවෝ දන්නවා උඹලා දැන්න අපිට බණ කියන්න එන්නේ උඹලා පෙන්කෙලන කාලේ කෙලලා. ඒ ගුරුවරුන් කතා කරන්න දෙයක්වත් නෑ. නමුත් මේ විදියට මුළු ලෝකෙම සුබ නිමිත්ත පිටිපස්සේ යද්දී හරුවත් යනස කියන්නේ උඹට මේ සංසාරෙට මැදෙන තණ්හාව නැති කරන්න ඕනේ නම් උඹ මේ පොඩි දරුවන්ට පුංචි කාලේ ඉඳලා උගන්වන මේ සුබ නිමිත්ත එච්චර ලොකු වැරද්දක් වශයෙන් පෙන්ලා දීපි නැතිකම තමයි මේකට හේතුව. ඉතින් හිතන්නේ අපිට පුළුවන් වෙයිද කියලා මේ වර්ණ දශකයේ ඉන්න කෙනෙකුට 21ත් 30ත් අතර වයසේ ඉන්න කෙනෙකුට මේ වෙලාවේදී අපි මේ අගේ ආඩම්බරය කරන సౌందර්යය මේ ජීවිතයේදී අලස්සන දැක්ම එහෙම නැත්නම් මේ සුබ නිමිත්ත මේකේ යට තියෙන ඇම මේකේ යට තියෙන බිලිය පෙන්වලා දෙන්න කරන්න බෑ හිතන්න බෑ මොකද මේ තරම මුළු ලෝකෙම ඒක පිටිපස්සේ යන යුගයක් තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ලෝකේ යන වේගේ ය아가න්න බැරිකමයි අපට තියෙන්නේ. පුළුවන් නම් ඒ තරමට වෙන්න පුළුවන් නම් අපි ඉඩම් බූදල් වියදම් කළා රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා ඒ කියන සුබ නිමිත්ත ඇති කරගන්න අපි ගන්න ප්‍රයත්න දිහා බලනකොට ඒක ලෝකයේ වරදක් විදිහට පිළිගන්නේ නැහැ. නිසා ලෝකවැද්‍ය පැත්තෙන් බලපුවාම මේක සාමාන්‍ය අපි කියන නව නිර්මාණ ශිල්පය. මේක අපි සාමාන්‍ය කියන ප්‍රගතිය. මේක අපි සාමාන්‍ය කියන సౌందර්යය මේ කතා කරන්නේ. ඒ సౌందර්යය අල්පසාවද්‍ය. එන මහා ලොකු වැරද්දක් නෙවෙයි. ඒ ඒ ඒ ඒ సౌందර්යය පිළි సౌందර්යය පිළිබඳව එහෙම නැත්නම් මේකේ නව නිර්මාණ ශිල්පයේ පිළිබඳව එහෙම නැත්නම් මේ ප්‍රගතිශීලීත්වයේ පිළිබඳව හැඟීමක් නැත්නම් මිනිස්සෙකුට ජීවත් වෙන්න කිසිම හේතුවක් නැහැ. මිනිස්සෙක් ඉදිරියේ බලන්නේ අභිවෘද්ධියක් කියලා හිතන්නේ අන්නේ ළඟා කරගන්න බැරි වෙච්ච ඒ සුබ නිමිත්ත ලබා ගැනීම සඳහායි අපි කැසපට ගහගන්නේ. අමුඩේ ගහගන්නේ. ඊට පස්සේ තමයි අපි එලවන්න පටන් ගන්නේ. ඒ නිසා අපි හිතනවා කාට හරි එල්ලයක් නැත්තම් ඒ ජීවිතේ නිකන් අසාර්ථක නව නිර්මාණ වලින් තොර ප්‍රගතිශීලී නොවන දෙයක් කියලා. ඒක නිසා දැන් කාලේ අවුරුදු 14ත් 24ත් අතර ඒ හැදෙන වයසේ ඉන්න කෙනෙකුට මේ සුබ නිමිත්ත සහ අසුබ නිමිත්ත පිළිබඳව හඳුන්වා දීම යහපත් කෘත්‍යයක්ද නැද්ද කියන එක බටහිර විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයකට යොමු වෙලා තියෙනවා. මේ මේ හැදෙන වයසේදී නව නිර්මාණ කරන වයසේදී సౌందර්යය හොයන වයසේදී ඉන්න කෙනෙකුට මේකේ අල්පසාවද්දයක් තියෙන බව පෙන්ලා දෙන්න පුළුවන්ද කියන එක එකක් දෙක පෙන්ලා දුන්නොත් ඒ කෙනාගේ ඉදිරිය බලන ගතිය අභිවෘද්ධිය හොයන ගතිය නා නිර්මාණ ශිල්ප කරන ගතිය సౌందర్యාත්මක හිත මොන විදියට වැඩ කරයිද කියලා කියන්න බෑ. නම සර්වජන් වහන්සේ ඔය විසාකම ඕපාතිකාව සංකිච්ඡ සාමණේර පඬිත සාමණේර වගේ අවුරුදු 7 මේක පෙන්නලා ඒත් එදා තීරුම් අරගත්තා මේ අපිට මේ අම්මල තාත්තල මන අපිට දෙන්න ගියාට ගුරුවරු දෙන්න ගියාට බුදුහාමුදුරුව විතරයි පෙන්වන්න මේක වැරද්දක් කියලා. මහා ලොකු වැරද්දක් නෙවෙයි පුංචි වැරද්දක්. මොකද්ද මේ සුබ මංගල භද්‍ර දේවල් සඳහා සියල්ල කැප කරලා ඉදිරියට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ඉදිරිපත් කිරීමට ලක් වෙන තරුණ පරම්පරාව දෙවෙනි පරම්පරාව දඩමීම කරගෙන තමයි දෙමාපියෝ සන්තෝෂ වෙන්නේ. ඒකල හිතනවා අපේ මේක යුතුයකම් ඒ දරුවන්ට පුළුවන් තරම් ඒ අපිට විඳ ගන්න බැරි වෙච්ච ශප සම්පත්තික ලබා දෙන්න ඕනේ කියලා ඒ දරුවන්ට අසුබේ අයින් කරලා සුබේ පෙන්වන්න දඟලන දැඟලිල්ල තමයි සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට කරේ. නගරේ පලාතක ලෙඩෙක් පෙන්න හිටියේ නැහැ. නගරේ පලාතක මහල්ලෙක් නැහැ. මලකඳක් නැහැ. පැවිද්දෙක් පෙන්න නැහැ. මොකද මේ ඕනම පොඩි එක්කට තේරෙනවා මේ ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් ගෙන්නම් මේක කෙලවර වෙන්නේ කුමන නැටුම් කිලි කවට සිනාදා මේ නඩලා නටවන්න පින්නන්නේ මොකද්ද කියලා මට දැන් සුමාන දෙකකට විතර ඉස්සලා ඒ ජර්මන් සිල්මෑණි කෙනෙක් ඊමේල් එකක් එවලා දෙමුණා ඒකේ ඉන්නවා ඊටාම ලස්සන අවුරුදු 4ක විතර ගෑනු ළමෙක් යන්තම් බහතෝරනවා එයා ළඟ ඉන්නවා මාස ගානක එයාගේ මල්ලි අන්තිම හුරතල් බබෙක් අම්මා පේන්නේ නැහැ කැමරාවට. ඒ ළමයා අහනවා අම්මගෙන් ඇයි මල් ඇයි අම්මේ මෙච්චර මේ හුරතල් මල්ලි වයසට යන්නේ? මටත් අම්මේ මැරෙන්න වෙන්නේ වයසට ගිහිල්ලා නේද? ඇයි හත් දෙයනේ මං කරපු වැරද්ද මොකද්ද වයසට ගිහිල්ලා මැරෙන්න? ඇයි අම්මේ මොනතරම් අසාධාරණද මේ ලෝකේ? අවුරුදු 4ක් ගෑනු මේ කහනවා තමන්ගේ මල්ලි ඉඹ ඉඹ බලන්න අම්මා මේ මල්ලි කොච්චර හුරතල්ද කියලා. මේක වයසට ගියාම යකෙක් වෙනවනේ. මොකද යකෙක් නොවි ඉන්නේ. එයි මේක වෙන්නේ. ඉතින් ඒ ඒ එවැනි මනසකට අවුරුදු 4ක ඉන්න මනසකට ඒ වගේ දෙයක් පේන්න මොකක් හරි ගෙනාවු පැරණි ගතියක් තියෙන්න බෑ. ඉතින් අම්මලා කරන්නේ මේක වහන එකනේ. වයසට අනේක වර්ධනයක් කියලානේ පෙන්වන්නේ. දියුණුවක් කියලානේ පෙන්වන්නේ. නමුත් අවුරුදු 4 ළමයකට උනත් පේනවා මේ වයසට යනවයි කියලා කියන්නේ ওই ගල් රෝලකට යට වෙනවා වගේ වැඩක් නේ. තැරි ගහිලා යනවනේ. හොදි බහිනවනේ. මොකද කරන්නේ? නමුත් මේ සිද්ධාර්ථ කුමාරයා මේක දැක්කොත් ගීගේ අතහරී කියලා සුද්ධෝදන රජු මොකද කරේ? ඇතුළු නුවර කිසි තැනක ලෙඩෙක් නැහැ, මහල්ලෙක් නැහැ, මලකඳක් නැහැ, පැවිද්දෙක් නැහැ. ඉතින් මෙයා හැදුණු ලෝකෙ දුප්පතුන් නැති ලෝකයක්. එහෙම දිවට පුළුවන් තරම් රාජකන්‍යාව ගෙනල්ලා හැම පැත්තෙම උදව් උපකාර කරනවා. රමේසු රමේ සුබ කියලා මාලිගා හදනවා. හදලා කියනවා මේෙන් බලාපන් ලෝකේ, පින්වන්තින්ගේ ලෝකේ, රජුරුවන්ගේ ලෝකේ, කුමරු කුමරි ලෝකේ. එදි මේ කුමාරයා වැවෙන්නේ හැදෙන්නේ උන්න වසංගන සත්‍යයක් සත්‍යයක් සහිතවයි. අද මුළු ලෝකෙම ඉච්චරයි. හොඳටම දියුණු රටක මැදම අගනුවරට ගිහිල්ලා බලන්න ලෙඩෙක් පේන තෙක් කාලක නැහැ. ඔක්කොම ස්පිතාල වලට ගාල් කරලා. මහල්ලන්ඩ මොකුත් කරන්න බෑ. ඒගොල්ලෝ වෙනම මහලු මඩම් හදලා යවනවා. මලකඳක් මලකඳ හිමියගේ ගෙදෙට්ටවත් ගේන්න තහනම්. ඒක කෙලින්ම ඒ පාලරකේ තියන්න ඕනේ. යම් කිසි කෙනෙකුට තමන්ගේ අම්මා මරණයට පස්සේ ගෙදෙට්ට ගේන්න ඕන නම් වෙනමම අවසරයක් ගන්න ඕනේ මේ විස බීජ. පණ තියෙනකන් අම්මගේ විස බීජ නෑ. මරණු ගමන් ගෙදෙට්ට ගේන්න තහනම්. විශේෂ අවසරයක් ගන්න ඕනේ. ඒකට වෙනමම ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා පිණිය බල්ල අවසාන ගෞරවය කළා ටිකක් අඬලන එක විතරයි තියෙන්නේ. පැවිද්දෙක් එලවන්න විදියක් නැහැ. පැවිද්දෙක් එලවන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට මොකද අල්ලන්න බෑ බෑ. පින්ඳ පාතේ ගියොත් හිරේ දානවා. හිඟනකම් කරන්න බෑ මෙහෙ. පින්ඳ පාතේ කරන්න තමයි. ඒක නිසා ඒ ඔක්කොම තහනම් කරලා තියෙන සුද්ධෝදන රජුරෝ කරපු ටිකම තමයි ඔය බටහිරේ දෙයයන් ආන්තික රාජ්‍යයේ තියෙන්නේ. ඉතින් ඒ ටිකම තමයි අපිත් පොඩි උණ්ඩ වෙන්නලා දෙන්නේ. ඒ ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් කතාවල් පෙන්වන්න එපා. මොකද ඒක කෙලින්ම භව රෝගේ. ජරා දුක, ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ භව රෝගයක්. ඒක මොන වෛද්‍ය ශාස්ත්‍රයකටත් අහු වෙන්නේ නැහැ. කොයි ආත්ම හිතියත් ඒක සිද්ධ වෙනවා. මෙන්න මේ භව රෝගය නැති කරන්න කවුරුත් නැතිකම තියදී අපි කරන එක පේන්නේ නැති වෙන්න අයින් කරනවා. ඒක ලියලා ළමයින්ට හදලා දෙනවා බොහොම ලස්සන සුන්දර ලෝකයක් හදලා දුන්නට පස්සේ ඌ කවදාරි ඉස්සල්ලාම දැකපු දවසේ අවබෝධ කරපු දවසේ මං වගේ කට්ටියම තමයි මේ වයසට ගිහිලා තියෙන්නේ මං වගේ කට්ටියටම තමයි කැන්සර් හැදෙන්නේ මං වගේ කට්ටියටම තමයි ඔය নানা ආකාර ලෙඩ රෝග හැදෙන්නේ මාත් මැරෙනවා කියලා අර නව නිර්මාණ අදහසුයි මේ ජාති ජරා මරණයි දෙක සංසන්දනය කරන්න ගියාම බොහෝ විට පිස්සු හැදෙනවා. හිතා ගන්න බෑ මේ දේ වසංගල හදන නිසා. ඉතින් මේකම තමයි අපි 40 30 පෑන්නත් ඔච්චරමයි. ඊට පස්සේ බල දශකේ ඊට පස්සේ ඥාන දශකේ අපි පෙන්වන්න දන්නේ මේක පෙන්වන්න නැති ජීවිතයක් පොහොසත් කියලා කියනවා. මේවා දකින්න වුණොත් දුප්පත් කියලා කියනවා. ඒකලිවරෙලා ඒ අර අල්පසහවද්දී ගතිය මේකෙන් අයින් කරලා సౌందර්යය හරහා නානිර්මාණ කතා හරහා ප්‍රගතිශීලීත්වය හරහා මේ තණ්හාවටම තමයි පොහොර හැම වෙලාවටම පොහොර දාන්නේ තණ්හාවට. ඉතින් ඒක ඇත්තටම පැවැත්ම සඳහා ලෝකේ තියෙන සාමාන්‍ය දෙයක්. සර්වඥාසත්‍යක පිළිරන් දෙක අල්පසහවද්දීයි. නමුත් කවුරු හරි නෙක්ඛම්මේට හිත යොදපු දවසේ අපි නිෂ්ක්‍රමණයට හිතවත ඔබ දවසේ පොඩ්ඩකට හරි මේ උපයා සපයා ගන්න ලද රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලින් වෙන් වෙන්න හිතපු දවසේ තමයි යාට තේරෙන පටන් ගන්න එක කොච්චර අමාරුද ඒ වස්තුකාමය නැත්තම් කාම වස්තු අයින් කරත් අර සුබ නිමිත්ත නැත්තම් කාම නිමිත්ත එල්ල වෙලා පාර දෙන්න. අපි ඒකයි මේ උත්සාහ කරලා බලන්නේ අපි ගෙවල් දොරවල් තැරලා ඇවිල්ලා වස්තු භෝග අතහැරලා ඇවිල්ලා මේ සියලු සැප සම්පත් දීලා පොට් එක වාඩි කරවලා කියනවා අනේ කරබන් පැත්තකටලා හිටපන් දැන් ඔන්න විවේකයේ දුන්නා අරණ්‍යගත වුණා රුක්ක මූලගත වුණා ශූන්‍යාගාරගත වුණා පහසුවට වාඩි වුණා දැන් පොඩ්ඩක් හිටපන්කෝ මේ මේ පහසුව බලන්න එක චිත්තක්ෂණයක් ඉන්න දෙන්න ආර්ය කාම සංඥාවල් දිගින් දිගටම අභිරමණය කරමින් හිත අතීතයට දුවනවා අනාගතයට දුවනවා ආර්ය ගැන දුවනවා මෙයා ගැන දුවනවා අනේ එදාට තේරෙනවා මේක දන්ද දන්ද විරාගී දුරුවන් කරන්න අමාරුයි නමුත් මේ දුරුවන් කිරීමේ කටයුත්ත තවත් දරුණු වෙනවා කවුරු හරි නිකමට හරි හිතුවොත් අයෝනිසෝ මනසිකාරෙන් මේක මට විතරයි කියලා. එහෙනම් ඒ මනසට ගොඩ එන්නම බෑ. අපි මේ සාමූහික භවනාවකින් සහ සාමූහික කමඨාන් සුද්ධ කිරීමකින් බලාපොරොත්තු වෙන්නේ මේ කාටත් තියෙන ප්‍රශ්නයක් මේක මේ මට විතරක් තියෙන එකක් නෙවෙයි විවේකයේ කයට දුන්නට හිත විවේක වෙනවයි කියන එක අනිවාර්ය නෑ හිත විවේක වීමම බයක් අපට ඒකයි මෙතෙන්දි කියන්න තියෙන කියන්නේ අපිට කොයි වෙලාවකරි හිත විවේක වුණා නම් අපිට පේන්නේ තනි වුණා වගේ අපිට පේන්නේ පාළු වුණා වගේ අපිට පේන්නේ ඒකාකාරී වුණා වගේ අපිට පේන්නේ හිත නින්දර කියාවක්. ඒ මොකද ඒ තරම්ම අපි ජන සමූහයේ ඉඳලා සෙනගේ ඉඳලා අපිට මේ විවේක වෙනවයි කියන එක පේන්නේ පාලුකමක් විදියට. ඉතින් ඒක නිසා අපි දන්නවනම් මේ රාගය මේ තෘෂ්ණාව දිගටම දැන නොදැන වඩ වඩා ඉඳලා මේක සැරේට අපිට මේක අයින් කරන්න බෑ. ඒක දන්ද විරාගී අයින් කිරීම දුෂ්කරයි. මොකද හේතුව අපි සුබ නිමිත්ත තමයි අභිවෘද්ධිය එහෙම නැත්නම් ඉදිරියට යෑම සඳහා අවශ්‍ය කරන උද්‍යෝගය අපි aran තියෙන සුබ නිමිත්තේ. ඒක නිසා භාවනාවේදී බුදුහාමුදුරුවෝ පෙන්වලා දන්නේ අනිච්චන් දුක්ඛං නැත්නම් අනිත්‍ය වූ දුක්ඛ වූ අසුභ වූ අනාත්ම වූ දෙයක්. ඒ නිසා භාවනා ප්‍රතිඵල එනකොටම ඒකට හිත වෛර කරනවා. ඒ නිසා බොහෝම ලස්සනට නිකන් සාමාන්‍ය ප්‍රකාශයක් කරත හැකි හරියට යෝනිසෝමනසිකාර නැති යෝගාවචරයා භාවනාව හරියන හැම වෙලාවකම වැඩි කියලා හිතනවා. භාවනාව වර්ධින හැම වෙලාවකම හරි කියලා හිතන මේ සුබ නිමිත්ත නිසා. යාට ඕන කරලා තියෙන භාවනාවම සුබ නිමිත්තක් ගන්න. මට බුදු පිළිමයක් පේනවනම් මට පහසුවක් ලැබෙනවනම් මං උඩ යනවා පේනවනම් ආ එහෙනම් භාවනාව හරි. ඉතින් ඒ නිසා කියනවා අල්ලපු ගෙදෙට බුදු පිළිමයක් පෙන්නලා තියෙනවා භාවනා කරනකොට මම අවුරුදු 4ක් විතර භාවනා කරලා තාම නෑනේ. මට බුදු පිළිමයක් දැක්කේ නෑනේ. මට රුවන්වැලිසෑය මම දැක්කේ නෑ. අරගොල්ලන් කහා පාට නිල් පාට ඒවා පේනවලු අප්පා මට මොකක්වත් තාම දැක්කේ නෑ. ඉතින් ඒ නිසා කොච්චර භාවනා කරත් බඩ බොක්ක දනවා. අර සුබ නිමිත්තට පොහොර ලැබිලා නැති නිසා. මුත් භාවනා ප්‍රතිඵල හරිනම් ප්‍රතිපදාව ඉස්සරහට යනවනම් සරුවචනන්සේ පෙන්වන්න හදන මේ සුබ නිමිත්ත අයින් කරලා මේ භාවනා කර්මස්ථාය නැත්නම් මේ ආනාපාන නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිමේ එහෙම සුබයක් නැහැ. නමුත් ඒකෙදි මට ඒකත් එක්ක ඉන්න පුළුවන්කම තියෙනවා. සුබයක් නැති වුණාට එහෙම නැත්නම් කියනෝනම් කෙලේශයක් නැති වුණාට සාවද්‍යයක් නැති වුණාට මේ ආනාපානය වගේ උදාසීන අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් නම් අර දුරු කරන්න අමාරු රාගය ප්‍රයෝගයෙන් දුරු වෙනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් මේ ආනාපානෙ වගේ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම් වගේ එහෙම නැත්නම් සක්මන් කරන මේ වම දකුණ වගේ ඒ වගේ දේක බොහෝ වෙලා හිත පවත්වන්න පුළුවන් නම් එයාට පේනවා මේ සුබ නිමිත්ත කියන පටලවිල්ලත් අයෝනිසෝමනසිකාරය කියන නුහුරින් එහෙම නැත්නම් නුනුවණින් යදවීමක් නැත්නම් අපිට කෙලින්ම රාගේ දුරු කරන්න නෙවෙයි කරන්න තියෙන්නේ ඒ වෙනුවට ඒ නිමිත්ත සුබ නිමිත්ත වෙනුවට මධ්‍යස්ත නිමිත්තකින් සුබ නිමිත්ත ප්‍රතිස්ථාපනය කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. මේක හරිය අමාරුයි තේරුම් කළද. අපි උත්සාහ කරන්නේ අතෝරක් නැතුව ගලන මේ කාම ඡන්දය නැත්තම් කාම නිමිත්ත අපි මෙතෙක් කල් කරපු ජීවන ක්‍රමේ වැරද්ද නිසා වෙන දෙයක්. ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි. කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මොකද අපි ඒක වැරද්දකට බාර අරන් තිබුණේ නැහැ මෙතෙක් කල්. ලස්සන වශයෙන් දකින්න එක, රූප උපේන එක, ශබ්ද උපේන එක, ගන්ධ රස පහස ඒව අභිරමණය කරන එක වැරද්දක් වශයෙන් දැක්කේ නැහැ. නමුත් භාවනාදී අපි කරන්නේ ඒක අයින් කරනවා අපි ප්‍රධාන වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පුළුවන් ප්‍රමාණයෙන් අයින් කරනවා. අයින් කරුවට පස්සේ ඒකේ එන කාම නිමිත්ත එනවනේ. ඒ නිමිත්ත නිතරම හිත චිත්තක්ෂණයක් කිසිඹුලන්න ඉද නොතබා පාර දෙනවා. ඒ පාර දෙනවා සර්වඥාන්සේ මතක් කරනවා. මේක දන්දා දන්ද පිරාගි. අමාරුයි අයින් කරන්න. ඒ නිසා හොඳම වැඩේ තමයි අත් දකින්න පුළුවන් රූපයකට හිත දාන. හිත දානකොට අපිට තියෙන ප්‍රධානම දේ එහෙම නැත්තම් කියන්න පුළුවන් රූපෙට දාන එක නෙමෙයි අමාරුයි. දැම්මට පස්සේ මේ රූපෙට දාපුවාම ඇති අර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ අපිට. ඒ නිසා මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තට නැත්නම් මේ ආස්වාසිය ආස්වාසිය වශයෙන් දැනගත්තට ඒකෙන් සිදු කරලා දෙන කෘත්‍යය දන්නේ නැති නිසා ඒක නයිතන ඉතින් ආනාපානේ පේනවා තමයි ඉතින් මොකද්ද ඔක ඇති වෙඩේ හුලන්නේ ආස්වාදපස ගැන හුලන් ඉතින් හුලන් බල්ල කාටද හරි ගියේ දැන් දැක්ක තමයි දැන් ඊගාට මොකද කරන්නේ එනිසා මම මෙතන ඉඳගෙන ඉන්නවා තමයි මට තේරෙනවා මැරෙලා නැහැ කියලා ජීකාට මොකද කරන්නේ. කියන කදාකවත් මේ ඉන්න බව දන්නකම ආස්වාසය ආස්වාසයෙන් දන්නකම තියෙන තාකල් රාගය හෝ රාග සංඥාව කාමය හෝ කාම සංඥා නැති බව කාටවත් වැටහෙන්නේ නැහැ. ඒ මොකද ජීවිතේ පුරුදු කරලා තිබුණේම සුබ නිමිත්ත අනුව දැන් මේ ආනපනින් එක අරමුණේ මූල කර්මස්ථාන නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව් නැත්තම් වම දකුණේ ඉන්නකොට අර දන්ද විරාග වූ නැත්තම් දුරුවන් කිරීමට දුෂ්කර වූ දේ දැන් ප්‍රයෝගයෙන් අයින් වෙමින් පවතිනවා කියන එක තේරුම් ගත්තොත් ਸਰුවඥාන්සේ සඳහන් කරනවා හිත නැත්තම් සතිය ගෙට ගෙවදුනාට පස්සේ වැටෙන ඕනම දෙයක් ප්‍රමෝදයක් විදිහට සලකයි කියලා. කූඹි දුණා වගේ වැටුණත් අකුණු විදුලි ගහනවා වගේ වුණත් රස්නයක් වැටුණත් සීතලක් වැටුණත් ඔක්කොම දන්නවා මේක ඇස්පනා අපිට මේ රූප ධර්මයක් වැටහෙන්නේ මේක වෙහෙසකර බවක් පේනවා වෙනද බලනකොට මේක සුබ නිමිත්තක් නෙවෙන නිසා නමුත් සතිය පිටවලා තියෙන්නේ ඒක නිසා මේක දුකක් මේක කරදරයක් දරතයක් විදිහට සලකන්න එපා මේක ප්‍රමෝදයක් විදිහට සලකන්නයි කියලා තියෙනවා මේක ප්‍රීතියක් විදිහට සලකන්නයි පස්සද්ධියක් විදිහට සලකන්නයි කියලා මේක තමයි සති සම්පජඤ්ඤය කියලා තේරුම් ගන්න කියනවා. මේක තමයි සුඛය කියලා තේරුම් ගන්න කියනවා. ඉතින් මේ මේ පරිවර්තනයට කියනවා ආකල්පමේ වෙන වෙනසක් කියලා. එහෙම නැත්නම් සම්මා සංකප්ප කියලා කියනවා. එහෙම නැත්නම් අපි හිතට අලුතෙන් අඳුරලා දෙන සංකල්පයක්. මේක කොච්චර භාවනා කරත් නොවෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා විප්ලවීය කල්පනා ක්‍රමයක් තියෙනවා. හිතුවක්කාර කල්පනා ක්‍රමයක් තියෙනවා. නැත්තම් හිත දුවන්නේම සුබ නිමිත්තට. සුබ නිමිත්ත නැති වෙච්ච ගමන් කම්මැලිකමටපත් වෙනවා, නීරසකමටපත් වෙනවා, ඒකාකාරීකමටපත් වෙනවා, නිින්දට වැටෙනවා. ඉතින් ඒදාට අපි හිතන භාවනා කැඩලයි කියලා. නෑ ඒකාන්තයෙන් භාවනා වැඩ සුබ නිමිත්ත අයින් වෙලා. දැන් ඒකාකාරීකම ඇවිල්ලා. දැන් නිදිමත ඇවිල්ලා. දැන් අලස ගතියක් ඇවිල්ලා. හිත හැංගෙන ගතියක් ඇවිල්ලා. මෙන්න මේ සුබ නිමිත්තක ඉඳලා මේ වගේ මධ්‍යස්ත තැනකට හිත පෙරලෙනකොට මේ පෙරලෙන්නේ සුබේ ඉඳලා මැදටයි කියලා දන්නවනම් එයාට කියනවා බහුසුත කෙනෙක් කියලා. අසුවිරු ඥාන ඇති කෙනෙක් කියලා. එයාට කියනවා යෝනිසමනසිකාර තියෙන කෙනෙක් කියලා. රැඩිකල් වාදී කල්පනා ක්‍රමයක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඒව හුඟ දෙනකොට නැහැ. විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල බෞද්ධයාට ඒක දෙන්න හරි අමාරුයි. සම්ප්‍රදාන කුල බෞද්ධයා කොහොමඩක්වත් අපේ බුද්ධ ආගම අපිට උගන්ලා තියෙන සුබ නිමිත්ත විතරයි. ඒක අපි ලස්සන තරංග ගන්න. ඒක අපි ලස්සන දෙසක් කුඩු තරඟ පවත්තන. ඒක අපි ලස්සන කෙල්ලන් ටිකට අඳලා භක්ති ගීත ගායනා කරනකොට මොකද්ද සූස්තියක් තියෙනවා. කට්ටියටම බලනකොට මොකද්ද වෙසක්, අමුතු වෙසක්. ඉතින් කට්ටිය යනවා මේ වෙසක් බලන්න. සුබ නිමිත්තට කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඉතින් බොහොම හරි කැමති ඒකල තෑගිත් දෙනවා. මෙයාට මෙයාට කියලා. ඉතින් මේක තමයි අපේ ආගමත් අපිට උගන්වන්නේ. පින්කෝ සරණක් කෝ පිහිටක් කාටද පුළුවන් වෙන්නේ මේ සුබ නිමිත්ත බලනට වැඩිය මේ ශරීරයේ තියෙන මධ්‍යස්ත දෙයකට හිත තියාගෙන ඉන්න එක පණ්ඩිතුසාන්සි ඉන්න කාලේ ගල්දුවේදී කියනවා තෑග්ගකට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල කියලා. බණ භාවනා කරන තැඟුලින් කටි ඔක්කොම අගනගරයට කැඳවනවා. කැඳවලා විදුලි බිබුලි වලින් සුබ නිමිත්ත මාවලා පෙන්වනවා. තොරන් වලින් සුබ නිමිත්ත මාවලා පෙන්වනවා. වෙසක් කූඩු තරඟ වලින් සුබ නිමිත්ත මාවලා පෙන්වනවා. මාවලා පෙන්ලගෙන ඔන්න බුද්ධ ආගම. ඉතින් කතෝලික මිනිස්සු ඒගොල්ලන්ගේ සෙල්ලම් ටික දාලාගෙන ඔන්න අපේ යේසුස් වහන්සේ කියලා. ඉතින් මේගොල්ලෝ රණ්ඩු මේ යන්න හදනේ නිවන් දකින්න උරුට්ටුවක් තමයි තියෙන්නේ. ඉතින් කාටද පුළුවන් වුණාට මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම තමයි ලොකුම පිංකම මේකෙන් සිද්ධ වෙන්නේ අර සුභයටම අදින සුභයම හොයන හිතට මධ්‍යස්ථ අරමුණකින් මිස සුභේ කපන්න බෑ. ඒ නිසා මධ්‍යස්ථ අරමුණට පුරුදු කරන්නම අපිට බාධා කරන්නේ මධ්‍යස්ථ අරමුණක සුභයක් නැතිකම. ඒ නිසා අපිට මධ්‍යස්ථ අරමුණ පේන්නේ අසුභයක් විදියට. අවමංගල්‍යයක් විදියට. ඒකාකාරීකමක් විදියට. කම්මැලිකමක් විදියට. නිදිමතකමක් විදියට. ඒක නිසා පිටක ඉඳලා බලන්න කෙනෙකුට පේනවා යම් කිසි කෙනෙකුට භාවනා කරන යනකොට කම්මැලිකමක් නීරසකමක් එනවනම් සතියේ භාවනාවේ දියුණුවක්. යාගේ සුබ නිමිත දැන් අයින් වෙලා තියෙන්නේ. නමුත් එයා හිතන්නේ සතිය කැඩිලා භාවනාව කැඩිලා. මොකද බුදු පිළිම පේන්නේ නැහැ. රුවන්වැලි සෑය පේන්නේ නැහැ. කහා පාට පේන්නේ නැහැ. උඩ යන්නේ නැහැ. මරුණත් සුබ නිමිත්ත. හීනෙමුත් සුබ නිමිත්ත. ඒ තරම්ම හිත ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් සරුවච්චන් වහන්සේට සිද්ධ වෙනවා අහන්න භික්ෂුන් වහන්සේලාගෙන් මානේ මොකද්ද මේ රාගයේ තියෙන විශේෂත්වය? කොහොමද මේ රාගය අපි අල්ලන්නේ එකාතකින් නෙවෙයි අත් තුන හතරකින් අල්ලනවා. කොහොම ඒක කොහොමද අපිට කරලා දෙන වැඩේ? අපිට මේ ආසාවට අහිංසක ආසාවක් මේකෙදී. සුබ නිමිත්ත කියලා කියන්නේ අහිංසක ආසාවක්. ඒකෙ දිගේ ගිහිල්ලා ඉර බැන්නුම් මල් බැන්නුම් කරනවා දන්නේම නැහැ. ඉර පැන්නුම මල් පැන්නුම කරපු ගමන් සමාජ උල්ලංඝන සිද්ධ වෙනවා අකුසල් සිද්ධ වෙනවා අපි අනුන්ගේ විවේකයට බාධා කරනවා. මුති අර බුරුමේ ස්වාමීන් වහන්සේ නිතරම ඒ කාමයේ ආදීනව පෙන්නකොට ඒ ස්වාමීන් වහන්සේ පෙන්නන දෙයක් තමයි වැරදිලා හරි මූඩි ඇරලා තිබ්බොත් පැණි බෝතලයක ඒක දැනගන්න ඇඹලේ කොච්චර ඉක්මනින් දැනගන්නවද කියන්නේ. පැණි බෝතලයක හරි මේ පැණි බෝතලයක හරි මූඩි ඇරලා තිබ්බොත් බැර වෙලා හරි උන්න තියෙනවා සෙල්ෆෝන් නෙවෙයි ඉන්ටර්නෙට් නෙවෙයි මොකද්දෝ ක්‍රමයක් තියෙනවා පට්ට ගන්නකොට දැන ඊට පස්සේ රහුව බැඳගෙන මුළු කූඹි ගුලම එනවා ඇවිල්ලා බැලුවට පස්සේ පේන්නේ මොකද්ද බුලේ අම්මා මුත්ත කාලවත් මෙච්චර මීපැණි හම්බෙලා නැහැ බීපියෝ බීපියෝ බීපියෝ කියලා ඔක්කොම ඔළුව පල්ලෙහා තියන පසපැත්ත උඩ තියන ඉතින් බොන්න පටන් ගන්නවා බොනකොට බොනකොට වෙන්නේ මොකද්ද? බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ හොම්බ යනවා මී පැණියක ඇතුළට. ඉතින් ඌට හිතෙනවා යකෝ දැන් මැරුණත් හොම්බ ගියත් ගියේ මී පැණි වලටනේ. අපි දවසක හම්බ කරුවත් මේක හම්බ වෙන්නේ ඕක උඩට ගන්න පුළුවන් දුපකරයක් හරි දාලා අහුවෙච්ච වෙලා බීපී කියලා වොන්න බිබී ඉන්නකොට පළවෙනි කකුල් දෙකක් යනවා. ඉතින් ආ හිතනවා මේකට තඩ මාරු කරලා පස්සට රිවර්ස් එකට දැම්මොත් අල්ලයි කියලා දැන්. 4 wheel drive නෙමෙයි මේ 6 wheel නේ දැන්. අනේ ටික වේලාවක් දඟනකොට ඉතුරු වීල් දෙකක් යනවා. දැන් තියෙන්නේ අන්තිම වීල් දෙක විතරයි. ඒත් මොකට කවදාකවත් තාම සීමාව තේරෙන්නේ දැන් බොන හැම උගුරක් පාස බර වැඩ කරන්නේ මේ පැණිය පාශයක් වෙලා මරණයට හේතු කරන බව. ඉතින් පුළුවන් වෙයිද ඒ ඇඹලේකට කියන්නේ මෙච්චරක් අහිංසක බඩගින්නට බීපම් මෙතනින් එහාට අතිශෝක්තිය මෙතනින් ආට සුඛෝපභෝගී මේක උඹේ ජීවනය විනාශ කරනවායි කියලා ඇම්බලේකට කියලා දුන්නත් මේ ගිහියෙකුට කියලා දෙන්න බෑ. මේ අල්ලලා තියෙන ඇල්ලිල්ල හැටියට බලනකොට මොන එකහටවත් ඇති කියන වචනේ කවදාවත් කියවෙන්නේ නැහැ එකෙක් අතේවත්. මදි. තව මදි. තව මදි. ඉතින් මේක තමයි දරුවන්ගේ හිතට නිතරම අපි ඇතුල් කරන දේ මේක ඇති කර ඇතුල් කරන්නේ සුබ නිමිත්ත හරහා. ඒක නිසා අපේ හැට රූප පෙන්වන්න එපා කියන එක නෙමෙයි සරුවචනංශ මේ කියන්නේ. අපේ හැට යම් ප්‍රමාණයක් රූප ඕනේ නැත්නම් මේ ඇහැ දුර්වල වෙලා මොලේ ඒ අංශ ටික තේරම මගුල දැල් බැඳෙනවා. කනට යම් ශබ්ද ප්‍රමාණයක් ඕනේ මෙච්චර ප්‍රමාණයක් ශබ්ද නැහැ වුණොත් ඇහිමේ යන්ත්‍රය මොලේ වැඩ කරන්නේ නැතුව යනවා. නාසයට යම් සුවඳ ටිකක් ඕනේ ගඳ ටිකක් ඕනේ නැත්නම් නාසය වැඩ කරන්නේ නැහැ. දිවට යම් රසක් ඕනේ ඕජාවක් ඕනේ නැත්නම් දිව වැඩ කරන්නේ නැහැ. කයට යම් පහසක් ඕනේ නැත්තම් කය වැඩ කරන්නේ නැහැ. ඔය අජට අවකාශයට ගියාම අජට අවකාශ යාන මේ අජට අවකාශ ගාමියෙක් එක මාසයක් එක මාසයක් ඒ යානාවේ හිටියොත් ගුරුත්වාකර්ෂණ නැතුව ඉඳගෙන එයාගේ ඇටවල කැල්සියම් තැම්පත් වීම 100ට 1කින් අඩු වෙනවා. ඒක මොකද ඉන්නේ එකම ඉරියව්වක එහිදී අවශ්‍ය නැහැ කඳ දරා සිටීම. මොකද ගුරුත්වාකර්ෂණේ නැහැ. මාස දෙකක් හිටියොත් එයාගේ කැල්සියම් තන්පත් වීම 2කින් අඩු වෙනවා. මෙන්න මෙච්චර දෝ මාස ගාණක් කියනවා. මේ මාස ගාණෙන් පස්සේ මේකට ආවට පස්සේ ඇඟ කිලින් කරනකොට කඩාට වැටෙනවා. ඇට කුඩු වෙනවා. මොකද මේ අපේ ඇඟ ඇට හයි වෙන්නේ පියවර තබන තබන ගාණී මේ ඉරියව්ව පැවැත්වීමට අවශ්‍ය නිසා ඒ කයට ලැබෙන පහස අනුව තමයි කැල්සියම් තන්පත් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය නැත්නම් එතනීම කැල්සියම් තන්පත් වීම නතර කරනවා. ඒ නිසා අපි ඇඳේ ඉඳගෙන ඉන්නවයි කියලා කියන්නේ යට සැකිල්ලට දුර්ල වෙන්න ආද. වැඩ කරන මහන්සි වෙනවනම් යට සැකිල්ල හැදෙනවා. ඒ වගේ අපේ මේ කයට යම් පහසක් අවශ්‍යයි. නමුත් පුතඥය කියන සතා කවදාහක්වත් මෙච්චර රූප ඇති මෙතනින් එහාට මේක හානි කරයි කියන එක දන්නේ ඒ මල බණින තැන දන්නේ නැහැ. ඉර බණින තැන දන්නේ නැහැ. මෙන්න මේ සතාට තමයි පුතඥය කියලා කියන්නේ. මෙච්චර සද්ද ඇති මෙතනින් එහාට මේක අතිශෝක්ති වෙනවා මේක හානි කරයි කියලා දන්නේ මොකද සුබ නිමිත්තක් තියෙන්නේ අහන දේ පිළිබඳ සුබ නිමිත්තක් තියෙන නිසා කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාපං කාපං කාපං කවදාකවත් ඇතිවීමක් නැහැ ඒ පිටරට මිනිසු ගැන කියනවා මේ දිව ගැන කියනකොට හොඳ භෝජන සංග්‍රහයකට ගියොත් කාලා කාලා කාලා වැසිකිළියට ගිහලා වමන කරලා එනවලු ඉතුරු ටික ගන්න. ඒ තරම් රසයි මුළු ජීවිතේම භෝජන සංග්‍රහ තියෙන්නේ කාල කාපු ටික තියෙන නිසා බඩේ බොක්කේ තියෙන නිසා ආය කන්න බැරි නිසා වැසිකිළියට ගිහිල්ලා දිවට ඇඟිලි දෙක දීලා තද කරපුවාම කාපු ටික වමනේ කරලා ආය කනවා. ඉතින් පිසාච ප්‍රවේතියෝ කියන්නේ ඔවුනේ. ඔව්ව තමයි අපි හිතන්නේ දියුණු රටවල් කියලා. ගඳ, රස, පහස මේ එකක හරි සීමාව නොදැන ගන්න අපිට හේතුව මේක සුබ නිමිත්ත වශයෙන් ආරම්භ අපි දෙන ලස්සන රූප කොච්චර බැලුවත් කමක් නැහැ. channel ටෙලිවිෂන් එකේ channels ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න හොඳයි. ඒක කළු සුදු එකට වැඩි හොඳයි වර්ණ තියනවනම්. වර්ණ වලට වැඩි හොඳයි 3D පෙන්නනවනම්. ඊට පස්සේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බලන්න පුළුවන් නම් ඇඳේම ඉඳගෙන ඉතින් දැන් එකම ප්‍රශ්නේ තමයි නෝන මහත්තයා බලන්න කැමති එක මහත්තයා කැමති නැහැ එකම ඇඳේ ඉඳලා දෙන්න රිමෝට් කන්ට්‍රෝල් එකට රණ්ඩු කරන නිසා දික්කසද සෑහෙන්න වැඩිලු මේක. නෝනට ඕන එක නෙවෙයි මහත්තයාට ඕනේ මහත්තයා ගත්ත ගමන් එයා වෙන එකක් මිටි කරනවා. නෝන වෙන එකක් වෙන්නේ ටෙලිවිෂන් එකේ එහෙට මෙහෙට මාරු වෙවි ඉන්නවා මිසක් දෙන්නටම බලන්න හම්බ වෙන දෙන්න රණ්ඩු කරන පහුවෙන්ද උදේම දෙන්න එකම වාහනේ යනවා දික්කසද නඩුවක් දාන්න. මොකද ඕනේ ඕනේ රූප තියෙනවා. එකෙකුටවත් සීමාවක් නැහැ. මේක තමයි පිසාච ලෝක කියන්නේ. නැත්නම් പ്രേත ලෝක කියලා කියන්නේ. කද්දාක සන්තෝෂ වෙන්නේ. ඉතින් අපි මේ ගත කරලා මේ බණ අහලා අපි යම් ප්‍රමාණයක සංවේගයක් පිහිටව ගත්තොත් අර පුක උඩ තියාන, කට බිම තියාන, පැණි බොන ඇඹලියෝ නේද අපි කියලා. මේ බීගන යන යෑමනේ හොම්බ යනව නේද මේ පැණි වලට ස්වල්ප මොහොතකින් ඒ අමා පැණිය පාෂයක් බවට පත් වෙනව නේද කියලා දැනගන්තනම් අපිට මේ දැනුම අපි දරුවෙකුට දෙන්න හදනවා නම් අපි කොහොමද දෙමුද? මේ දැනුම අපි ශිෂ්‍යයෙකුට දෙනවා නම් අපි කොහොමද දෙන්නේ? ওই ලෝක විශ්වවල එක තැනක ලියවිලා තියෙනවා බලන්න ත්‍රිපිටකයේ ඇර. වෙන මොනම ආගමකවත් වෙන මොනම සාහිත්‍යයකවත් නැහැ. ත්‍රිපිටකයේ මේ මුළු ලෝකෙම සුභ සංඥාවට යද්දී සරුවචනාසේ තනියම සටන් කරනවා. තනියම සටන් කරලා කියනවා මේ කාමය උඹලට පේන්නේ අල්පසාවද්දයක් වාගේ තමයි. හැබැයි උත්සාහ කරපම් පුළුවන් නම් මේකෙන් ගැලවෙන්න අන්න එදාට තේරෙනවා මේක එලවෙලව පහර දෙන්න හැටි. එතකොට උඹට තේරෙයි ඇයි මේ කාමය නූපන් රාගයේ ඇති කිරීමට හේතු වෙන්නේ උපන් රාගයේ දියුණු පවුණු කරන්න හදන්නේ අපි මේ ලෝකයේ සුභයක් වශයෙන් ගත්ත නිසා මේ මමයා සුභයක් වශයෙන් ගත්ත නිසා මාන්නේ සුභයක් වශයෙන් ගත්ත නිසා ඉතින් අපි අසීමිත උත්සාහයක් කරනවා මේ තණ්හා මාන දිටි වඩන්න අපි හිතනක පෝසත්කමක් කියලා. අපි හිතන එක අපි අපේ තියෙන තනිකර අභියෝගය මෙච්චරයි අපේ යුග මෙහෙවර මෙච්චරයි අපේ දරුවන්ටත් මේක දෙන්න ඕනේ අපේ රටටත් මේක ගන්න ඕනේ අපේ ආගමටත් මේක ගන්න ඕනේ සංස්කෘතිය වඩන්න ඕනේ කියලා ඉතින් කැසපට ගහන දඟනවා හරි ඒක ඇත්තටම අමාරුයි ඔය හිතන තරම් සුබ නිමිත්ත ගන්නලීසි නෑ නමුත් බුදුරජාණන් වහන්සේ පුංචි ඉඟියක් කරනවා ඔය කොච්චර සුබනිමිත්ත තිබ්බත් මරණ මොහොතදී සියල්ල අමතක කරන්න වෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී ගොඩක් සුබනිමිත්ත තිබුණේ කරනකොට ගොඩක් අබැග්ගයකටපත් වෙන්න වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඒ අල්ලගත් ඇල්ලිල්ලෙන් බැල්ලියකේ බඩේ උපදීද කියන්න බෑ. ගැඩවිලෙක් වෙයිද කියන්න බෑ. මොකක් ඇල්ලුවාද කියලා දන්නේ නැහැ. ඒක නිසා මැරෙන්න ඉස්සරලා නරකද මේ සුබයෙන් ඈත් වීමක් ගැන අපි කියනවා අබිනිෂ්ක්‍මණයක් කියලා. එහෙම නැත්නම් වෙන්ව යෑමක්, නික්ම යෑමක්. මෙන්න මේ සඳහා සරුවචනාංශය දන්නවා මේ එකපාරටම සුබ නිමිත්ත නැති කරන්න බෑ. සුබ නිමිත්ත නැති කරන්න පුළුවන් මධ්‍යස්ත නිමිත්තකින්. උදාසීන නිමිත්තකින්. මෙන්න මේ උදාසීන නිමිත්තර තමයි රූප කර්මස්ථානය කියලා කියන්නේ. ඒක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. ඒක නිසා සරුවචනාංශය කියන උඹට හම්බෙලා තියෙන මේ මනුස්ස කයෙටම කායේ කායානුපස්සී ගත කරනවා නම් කයේ කයානුව බලමින් මම ඉඳගෙන ඉන්නවා මම හිටගෙන ඉන්නවා මම ඇවිදිමින් ඉන්නවා මම නිදාගෙන ඉන්නවා මම ආස්වාස් ප්‍රසවාස කරනවා මම වම දකුණු වශයෙන් යනවායි කියලා එහිම හිත පැවැත්වුවොත් අපේ ජීවිතේ නිකන් 3D බලපු එකක් නිකන් 2D වලට ගියා වගේ මොකද්ද හේ බාන ගතියක් එනවා ඊට පස්සේ වර්ණ චිත්‍රයක් කළු සුදු චිත්‍රයක් වුණා වගේ ඒ කරගෙන යන වැඩේ මේ රාග විරාග ගතියකට යනවා. මන බඳන ගතියක් නෙවෙයි තියෙන්නේ. කම්මැලි ගතියක්. නීරස ගතියක්. මේ හොඳම ලකුණක් තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ වැඩ කරනවා. සුබ නිමිත්ත වෙනුවට උදාසීන නිමිත්තක්, මධ්‍යස්ථ නිමිත්තක් හිත ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මෙන්න මේකට තල්ලුවක්, මේකට අනුග්‍රහයක්, මේකට සප්පාය කරන සැලසීමක් කරන්න පුළුවන් නම් යට සත්පුරුෂයයි කියලා කියනවා. ඒ ඒ කල්පනා ක්‍රමෙට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ කල්පනා ක්‍රමෙට කියනවා සම්මා සංකප්ප කියලා. භාවනා කරනකොට මේක නොලැබෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි ළඟ සම්මා සංකප්පේ නෑ තියෙන මිච්ඡා සංකප්පේ. අපි ළඟ තියෙන්නේ නෙක්කම්ම සංකල්පේ නෙවෙයි කාම සංකල්ප. අපි මේ සැප ඉල්ලනවා. කහා පාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පළවෙනි ධ්‍යානෙ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අරක පෙනේවා මේක පෙනේවා කියලා ප්‍රාර්ථනා කරන හැම වෙලාවකම නික්කම්ම සංකල්ප වෙනකොට කාම සංකල්ප එන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට කාට හරි පුළුවන් නම් මේ විරාගය නැත්තම් දියවි යෑම එහෙම නැත්තම් නිර්වර්ණ වීම විවර්ණ වීම ඒකාකාරී ගතිය බුදුරජාණන් වහන්සේ අවුරුදු 200කට ඉස්සෙල්ලා කරපු වැඩක ප්‍රතිඵලයක් ඒතියෙද්දිත් මේ කයේම හිත පවත්තන්න මේ ආස්වාසයේම හිත පවත්තන්න මේ ප්‍රස්වාසයේම හිත පවත්තන්න. ආන්නේ විදිහට වැඩ කරන කෙනාට කියනවා යෝනිසෝමනසිකාරය ඇති කෙනෙක්, නුවණින් සලකන කෙනෙක්, රැඩිකල් වාදී කෙනෙක්. එයා Taman ළඟට එන සංඥාවල සුභ සංඥාව ගන්නෙ නෑ. ඒ වෙනකොට මධ්‍යස්ථ සංඥාව ගන්නවා. මොකද එක පාටම සුභ සංඥාව එලවන්න බෑ. ඒ වෙනකොට මධ්‍යස්ථ සංඥාවට දොර විවෘත කිරීමෙන්, සාදර වීමෙන්, ගෙටවද්දා ගැනීමෙන් තමයි අර සුබ නිමිත්ත හිමීට හිමීට දුර වෙන්න පටන් ගන්න. ඉතින් ඒක නොවෙන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි වෙනකොට පශ්චාත්තාප අපි ඉන භාවනාව කම්මැලි වේගන හිත නීරස වේගන යනවා. නිදිමත වේගන යනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ චෝදනා කර ගන්න එක මහ භයානක අපරාධයක් සතිය නැතිලයි කිය. මේ සතිය හොඳටම වැඩ කරන වෙලාව සතිය හොඳටම තියෙනවා මේ ආස්වාද ප්‍රසවාසයේදී ආ බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒක පෙනුනට ඒක ගැන ප්‍රමෝදයක්වත් ප්‍රීතියක්වත් පස්සද්ධියක්වත් සති සම්පජාන මොනවත් නැහැ. දැන් හරි පෙන්වන තමයි දැන් ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අර පේන දෙයට වෛර කරනවා. පේන දේ අව탁සේරු කරනවා. එතකොට පේන්නේ ඒකේ අයෝනිසෝමනසිකාරයක් තියෙනවා. ඒක ඉතින් කමඨාන සුද්ධ කළ නැවත නැවතත් කියනවා. ඔතෙන්ට අනේකත් විශාල ජයග්‍රහණයක්. මොකද ඔය අල්ලලා තියෙන්නේ සුබ නිමිත්තක් නෙමෙයි, මධ්‍යස්ත නිමිත්තක්. ওই නිමිති බොහෝ කොට පැවැත්වීම සඳහා සංකල්ප හදාගන්න. යෝනිසෝමනසිකාරය හදාගන්න. ප්‍රයත්න කරන්න. අනුග්‍රහ කරන්න. එහෙම නැත්නම් සප්පාය කරනු සලසලා දෙන්න. ඉතින් මේ දේ වෙනවා කියන එක මේ දවස් 6 7ක් ඇතුළත වෙයිදෝන වෙයිදෝ කියන එක කොහොමඩක්වත් කල්ලාතෝ කියන්න බෑ. ඒ වගේම අරයට වෙනවා මෙහාට වෙනවයි කියලා කීමේ හැකියාවක් අපි කිසිම කෙනෙකුට නැහැ. සර්වඥාන්සේට පමණක් අහසයන්සේ ඥානෙ තියෙන නිසා දන්නවා මේ මිනිස්සයා මේ මතුවෙන ඒකාකාරීකම රාගයේ දුර්වීමක් වශයෙන් දැනගන්නවා සුබ නිමිත්ත දුරවීමක් වශයෙන් දැනගන්නවා. ඒ නිසා එයා අමාරුවෙන් නමුත් පරියන්කේ තව තප්පරයක් දෙකක් සක්මනීසි තව තප්පරයක් දෙකක් ගත කරගෙන කොහොම හරි එතන එතන මතුවෙන ඒ ස්පර්ශය එතන එතන මතුවෙන මේ වම පාය තැබීම දකුණු පාය තැබීම ආස්වාද ප්‍රසවාසය ගත කරන්න උත්සාහ කරනවා කරනකොට කරනකොට යාට බාහිරේ කාම වස්තු සහ කාම සංඥා නොලැබී ගිහිල්ලා තියෙන බවවත් තේරෙන්න ගොඩාක් බහුසුත භාවය ඕනේ. මම මේ අරමුණේ හිත පවත්තන යම්තා කාලයක් තියෙනවා ඒ කාලේ ග්‍රාම සංඥාව නැහැ, ස්ත්‍රී පුරුෂ සංඥාව නැහැ, හරකා බාන පිළිබඳ සංඥාව නැහැ, රත්තරන් මිනිමුතු ගැන සංඥාව නැහැ. මම ඉන්නේ මේ අරමුණේ මේ අරමුණේ රාගේ නැහැ. මේ අරමුණේ සුබ නිමිත්තක් නැහැ. ඒ නිසා මම මේ අරමුණේ ඉඳ ඉඳ ඉඳ අර ඒසා විශාල එහෙම නැත්නම් දන්දා බින් දන්ද විරාගි බොහෝ අමාරුවෙන් දුරු කළ යුතු රාගේ දැන් ප්‍රයෝගයෙන් දුරු වෙනවා. ඒ ප්‍රයෝගයේ තමයි Tamand වැටෙන්නේ අරමුණේ හිත පැවැත්ීමේ දක්ෂකම වැඩි වෙන්න වැඩි වෙන්න අර දුරුවන් කරන්න අමාරු අති තෙල් කුණු ගෑවුනා වගේ තියෙන මේ රාගය සහ රාග සංඥා එමීට දුරු වෙනවා. හැබැයි මේ යෝගාවචරයට මේක මා තුළ සිද්ධ වෙන්නේ මේකයි කියලා දැනගන්න බැරිකමට කියනවා අයෝනිසෝ මනසිකාරය. එතන වෙන වෙන වෙලාවේ දන්නවනම් මේ නීරස වුණත් දැන් තියෙන සුබ නිමිත්තක නෙවෙයි මධ්‍යස්ත නිමිත්තක හැබැයි ඒක ප්‍රත්‍යක්ෂයක්. මේ ආස්වාස් කරනවා කියන එක හිතවිල්ලක්වත් මායාවක්වත් හීනයක්වත් නෙවෙයි. අස්පනා පිට වෙන දෙයක්. ඒ නිසා මේ ආස්වාසේ බව දන්න ගතියේ තියෙන තාක් මගේ හිත කාමේ නෙවෙයි තියෙන්නේ. කාම සංඥාවේ නෙවෙයි තියෙන්නේ. මේකට හිත පවත්වන්න බැරිකම නිසා තමයි සුබ නිමිත්තට තියෙන කෑදරකම නිසා තමයි අපි ආස්වාද ප්‍රසවාසයේ පැත්තක දාලා සද්ද දිගේ, වේදනා දිගේ, පිටිවිලි දිගේ යනවා. නැත්තම් කියනවා මේ ආනාපානේ බලාිනකොට කම්මැලි. නීරසයි. ඒකාකාරී. එහෙම නැත්නම් හිත දන්නේම නැහැ සංගවි ගත්තයි කියලා. මෙන්න මේ කරන වැඩ පිළිවෙලට අනිත් පැත්තට ලැහැත් වෙලා යනවනම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා නුවණින් සලකනවායි කියලා. එහෙම නැත්නම් විප්ලවීය කල්පනාවක් තියෙන්න ඕනේ. මායя මොන විදියෙන් කෙලස් දෙන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ නික්ලේශී බව හරියට තමාණ්ඩ දයන මේ උදාසීනකම හරහා නීරසකම හරහා ඒකාකාරීකම හරහා දැන් මට උගන්ලා දීලා තියෙනවා දැන් මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ වැඩි වේලාවක් මේ මධ්‍යස්ථ අරමුණේ හිත පවත්තන්න ඕනේ කිව්වොත් ඒ කෙනා යාට සුබ නිමිති නොවනව නෙවෙයි. ඒ එන සුබ නිමිත්තට යෝනිසමනස්කාරය යොදලා සුබ නිමිත්තට අනුග්‍රහ කරන්නේ නැතුව මධ්‍යස්ත නිමිත්තට අපි කියන මූල කර්මස්ථානෙට වැඩි වැඩි අසුර කරන්න පටන් අරගත්තොත් අපි ළඟ තියෙන දැනුම, අපි ළඟ තියෙන ක්‍රම සහ විදි, අපි ළඟ තියෙන උනන්දුව හොඳටම ඇති. ඕකට කිසිසේත්ම අපි ධර්මයේ දැනගෙන ඉන්න ඕන කමක් නැහැ. ඕකට කිසිසේත්ම පැවිදි වෙලා අරණ්‍යගත වෙන්න ඕන කමක් නැහැ. ඕකට කිසිසේත්ම උපසම්පදා ඕනකමකුත් නැහැ. ඕකට කිසිසේත්ම බෞද්ධ වෙන්න ඕනකමකුත් නැහැ. ওই තියෙන දැනුම ඇති වෙලා තියෙන්නේ අපි කොහොම කෙරුවක්ක සුබ නිමිත්තට කඹරනවා. කොහෙන් හරි සුබ නිමිත්තක් දාගන්න හදනවා. ඒ නිසා භාවනා කරනකොට අරක ඉල්ලනවා මේක ඉල්ලනවා. ඒ ඉල්ලන හැම දෙයකින්ම කරන්නේ අර නික්ලේශී தത്വයට ගරහලා නික්ලේශී தത്വයට අනදර කරලා සුබ නිමිත්තට ප්‍රේම කරනවා. ඒ භාවනා කරන එක නකරන්නේ සුබ නිමිත්ත එනකොට යෝනිසමනසකාරයෙන්ගේ පැත්තක දාලා භාවනාව කරගෙන යනවා. ඒකට උපමාවක් විදිහට මතක් කරන්න පුළුවන් ওই රට්ටපාල ස්වාමීන් වහන්සේ කියාපු ගාතාවක්. උන්වහන්සේ අම්මගේ අප්පගේ හතර වර්ගයෙන් බූදලේ 80 කලක් පමණ ධනෙ තියෙන එකම පිරිමි දරුවා. ඒ නිසා අම්මලා තාත්තලා කොහොමඩක්වත් කැමතිුනේ නැහැ පැවිදි වෙන්න. නමුත් මෙයා පස්චිම භවික භාග්‍යවන්තයෙක් නිසා මේ ඔක්කොම මාරාන්තික උපවාසයක් කරලා අම්මගේ තාත්තේ කැමැත්තරන් ගිහලා රහත් වෙනවා. රහත් වෙලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න සවැත් නුර ආපු වෙලාවේ ඒ අම්මයි තාත්තයි ඉන්න සිටුමැදුර තියෙන වීදියේ පින්නපාතේ වයි. පින්නපාත බලනකොට ඒ gederin හාමුදුර කෙනෙක් දකින්නකොට ගහලා එලවන තරම් තරහයි. අපේ පුතා නැති උනේ මේ ශ්‍රම මේ මේ තාකේ ශ්‍රමණයා කරපු වැඩේ තමයි කියලා පින්ඳ පාතියක් දෙන්න තියා දොර අරින්නෙත් නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ ගේ පහු කරන යනකොට පිටිපස්ස දොරෙන් දාසියක් ඇවිල්ලා ඊයේ රෑ කුණු වෙච්ච රොටි වර්ගයක් විශ් කරන්න ගියා. එතකොට ඒ ස්වාංශය අහලා තිනවා ඒ දාසිට කතා කරලා නැගිටින්න ඕක විශ් කරනද ගෙනියන්නේ. ඔව් ආයෙනම් මගේ පාත්‍රයට දාන්නයි කියලා. මේ අම්මන්ඩි පාත්‍රයට දානකොට දැක්ක මේ මගේ ස්වාමි පුත්‍රයා නේද කියලා. ඊට පස්සේ අම්මලා තාත්තලා කිව්වට පස්සේ ඒගොල්ලෝ පිටිපස්සෙන් අඹාගෙන ගිහිල්ලා එදා දාන දෙන්න හම්බ වෙන්නේ පහුවෙන්ද දානෙට ආර්දනා කරලා ඒ රට්ටපාල කුමාරයා සිටු පුත්‍රයාට අඹුව පස් දිනක් ඉඳලා තියෙනවා. වස්තුව මෙච්චර තිබිලා තියෙනවා. ඉතින් අම්මා කරලා තියෙන්නේ අර අඹුව පස් දිනාටම හොඳටම ගිහි කාලේ කැමැති ආකාරයෙන් අඳලා වස්තුව ගෙනල්ලා දෙපැත්තේ ගොඩ ගහලා මැදින් ආසනයක් පනවලා තිබුණා පින්න පාතේ කරා. ඉතින් ආවට පස්සේ අම්මයි තාත්තයි සුබ නිමිත්ත පෙන්වනවා. දැන් අම්මගේ බුදලි මේ පැත්තේ තාත්තගේ මිහිරද මේ පැත්තේ ඊට පස්සේ අර පරණ අංගනාව පස්සේ නැවිලි වෙලා ඉතින් අහනවා මම ලස්සන නැද්ද? ඔය භාවනා කරන සුරංගනාවේ බලාපොරොත්තු වෙන්නද? මට පිළි ලස්සන දේ සුරංගනාවියෝ දැක්කද? ඇවිල්ලා වුණ සුබ නිමිත්ත පාරකට මේ රටපාල හමුදු කියලා දෙනවා නංගී මං එහෙම එකට නෙමෙයි භාවනා කරන්න කියලා අර පරණ ගෑණිට නංගී කියනකොට ඒ වාද දෙනම කලන්තය හැදිලා වැටෙනවා කියලා පොතේ කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ සුබ නිමිත්ත පෙන්න පෙන්න හිටියොත් මම පින්ඳ පාත යනවා. මට 12ට ඉස්සලා දාහනේ වළඳන්න ඕනේ කියලා පස්සේ අම්මයි තාත්තයි දැන් මේ එකකින්වත් ගත්තේ නෑ සුබ නිමිත්ත. දාහන ටික වන්දලා බානට මොකද්ද කියන්නේ? රටබල හම්ද්‍රෝ කියනවා මුව වැද්දෙක් මුවෙක් කල්ලන්න උගුලක් අටවලා තියෙනවා. දක්ෂ මුවෙක් ඇවිල්ලා ඒ මුව උගුලේ තියෙන හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව යන දිහා හැම උගුලාට උපු වැද්දා කඳුළු පිරි දෙනතින් බලාන ඉන්නවා කියලා ගෙදරින් පිට වෙලා යනවා. ඒ නිසා හැම යෝගාවචරයකටම හැම කැපයි. සුබ නිමිත්ත කැපයි හැබැයි යෝන්සුමනස්කාරයෙන් පාවිච්චි කරනවා. මතක තියාගන්න ඕක ඇතුලේ බිලියක් තියෙනවා. gediya pitin කෑවොත් අන්තිමට මාළුවා කොක්කේ. බිලිය ටික ටික කෑවනම් ඇතුලේ කොක්ක ළඟට එනකොට තේරෙනවා. එතකොට මේ මාළුවා යෝන්සුමනස්කාරය තියෙන මාළුවෙක්. අපි කරන්න හදන්නේ අල්ලපු ගෙදර ගන්න ඉස්සලා අපි gediy පිටින් කණ්ඩ හදනවනේ. කාපු ගම මාළුවක් ඔක්කේ. අnder ගොඩ ගත්තට පස්සේ ගැහෙන එක විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරනවා මේ සුබ නිමිත්ත විසෙයි අයෝනිසෝමනස් කාර්යයට අහුණානම් සුබ නිමිත්ත ඇතුළේ තියෙන හැම කන. සුබ නිමිත්ත කෙරේ යෝනිසෝමනස් කාර්යය තියෙනවා නම් එයා සුබ නිමිත්තත් ඇසුරු කරාට කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ නැහැ. ඒකට කියනවා යෝනිසෝමනස් කාර්යය. ඒක ප්‍රයෝග ඥාන කියලාත් කියනවා. ඒකට කියනවා රැඩිකල් වාදී අදහසක් තියෙන්න ඕන කියලා. ඒ නිසා භාවනා කරාට මේ බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙන ස්වරූපයෙන් අපිට වෙත පැමිණෙන ප්‍රශ්න දේවල් ප්‍රශ්න කරගන්නත් පුළුවන් අපිට ඒක ඕන භාවනාවට අරමුණු කරගන්නත් පුළුවන්. ආනේ ඒක දන්නවනම් ඒකේනා එයා දන්නවා මේ පාරේ බොරුවලවල් තියෙනවා වැටුනොත් අමාරුවේ බොරුවල පන්නගෙන ගියාම බොරුවල දන්නේ නැති මිනිස්සයා බය වෙනවා මේ මනස යන්නේ අමාරු තැනක් කියලා. එහෙම නැත්නම් නපුරු තැන. ඇත්තටම නපුරුයි. නමුත් මම දන්නවනම් පාර ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මේ බල්බ් වැඩ කරන විදුලිය 230 අත ගෑවොත් වදිනවා මැරෙනවා. දක්ෂ විදුලි ශිල්පියෙක් ඒක පාවිච්චි කරනවා ෆෑන් එකක් ඔන්න ෆෑන් එකක් කරකවනවා ලයිට් එකක් ඔන්න ලයිට් එකක් ගන්නවා ෆ්‍රිජ් එකක් ඔන්න ෆ්‍රිජ් එකක් දානවා මෝටරයක් ඔන්න මෝටරයක් දානවා මේ කරන්ට් වද්ද ගන්නෑ එතකොට හරියි මෝඩයෙක් ගිහිල්ලා අත දැම්මොත් කරන්ට් වද්දාගත්තොත් ඒක ආදාහනය කරන්න ඕනේ නැහැ එතනම ඉවරයි. එනිසා විදුලිය කියලා කියන්නේ නරක දෙයක් නෙවෙයි හරියට පාවිච්චි කරන්න ගන්නවා. ඒ නිසා මේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස වල කිසිම කෙලෙසයක් නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කරන්න ගන්නවා. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා මේ මේ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කිරීම නිසා ඒක නූපන් කෙලෙස් උපදවනවා උපන් රාගය වැඩි දියුණු කරනවා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් දැන් මම මේ හැම කන්නේ බිලියත් එකයි. ඒක නිසා මට බේරුමක් නැහැ. ඒක නිසා මට රාගය ඇති නොවීම පිණිස කටයුතු කරන්න ඕනේ කියලා සමත උපක්‍රමයක් විදිහට මේ සූත්‍රයේ ඊගාව පටිනිද්දේශයේදී සරුවචාන්ස වෙනවා අසුබ නිමිත්ත වඩන්නේ කියලා. රාගය ඇති වෙන්නේ යම් වස්තුවකට නම් ඒ වස්තු ඇසුරු කිරීමෙන් උන්මාදක වෙන විදිහේ හිත මන්මත් කරන විදිහේ රාගයක් එනවනම් ඒ කෙනා කල්ැතුවම අසුබ නිමිත්ත වඩලා ඒ රාගය ඇති කරන සුබ නිමිත්ත පැත්තට නොයා බේරගන්නයි කියලා කියනවා. වෙන විදිහට කියනවා පෙට්‍රෝල් තියෙන තැනකට ඩී පෙට්‍රල් ගහන ෂෙඩ් එකකට සිගරට් බට් එකක් කරන් යන්න එපා. ලයිටරයක් පත්තු කරන්න එපා. එතකොට බක් ගාලා ගිනි ගන්නවා. පෙට්‍රෝල් වලට ගින්දර තියන්න ඕනේ නැහැ. කිට්ටු කරනකොට පුපුරනවා. එහෙමනම් දැනගන්න ඕනේ මේ වගේ තැන් වලට දැල්වෙන සිගරට් එකක්, ගිනි පෙට්ටියක් ගහන්න යන්න එපා. ඒ වගේ කියනවා තමයි ළඟ අධික රාගේ තියෙනවා නම් අසුබ නිමිත්ත වඩා. අසුබ නිමිත්තත් මේ කයේම තමයි තියෙන්නේ. මේ කෙස් ගහක්, ලොම් ගහක්, දතක්, නියපොත්තක්, හමක් අරගෙන ඒකේ තියෙන ඒ දිසා, సంతාන, ඕකාස ආදී වශයෙන් මේ කෙස් ගහක් අරගත්තොත් නැත්නම් දතක් අරගත්තොත් ඒකේ හැඩේ ඒකේ ගඳ, ඒක පිහිටලා තියෙන තැන, ඒ ආකාර මේ කුට්ටම ඇතුලේ දාපකොට නම් දන්ත කල්යාණි කියලා කියන එකක් ගලවලා ගත්ත දවසේ අන්න තේරෙනවා කල්යාණි. ඉතින් අර කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා දතප්පනෝ කාලා තියෙන වෙලාවද ඩෙන්ටිස් කෙනෙක් ගාවට ගිහිල්ලා දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා කට ඇරලා තියෙන අඬු දාලා කට අරවනවනේ. අරවල ඉවලා ගහක් ගලවනවා වගේ ඔක ගලවලා අර වීදුරුව උඩ තිබ්බට පස්සේ ඕක ආයෙත් තිබුණු තැනම තියාගන්න කිව්වොත් මොකද වෙන්නේ? ගලවපු දත ආයෙත් කටේ දාගන්න කිව්වොත් එහෙම. දතගත දත ගැන දත යුත්තේ ඒක තමයි. ආයෙනම් අම්මා මුත්තා කිව්වත් අර කුණු වෙච්ච දත ආයෙ කටේ දාගන්න බෑ. හැබැයි මීට මොහොතකට කලින් මැද මැද දන්ත කල්යාණය කියලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් වලට hina වෙනවා පනාව වගේ. ඔන්න මේ දත් බේතෙන් මැද්දොත් මෙන්න පනාව. අපි ගැලෙව්වට පස්සේ ආය කටේ දාගත්තොත් එහෙනම් මේකේ ගහක් බොහොම සුන්දරයි. හැබැයි සුප් එක තියෙනවා දැක්කා. නැද්දකින් කියලා හිතෙනවා. අන්නේ විදිහේ මේ ඕනම දෙයක සුබ නිමිත්ත අසුබ නිමිත්ත ගන්න දන්නවනම් රාග නිසිත චර්ත්‍යයට මේ කයේම දෙතිසක් කුණප දෙතිසක් අසුචි අසුචි කියන වචනේ පාවිච්චි කරන්නේ. අසුචිනෝ පච්චවෙක්කති. එහෙම කරලා හිත බේරගෙන එයාට ඒ තද රාගේ තිබුණත් තද කාමේ තිබුණත් මධ්‍යස්ථ අරමුණට හිත යෙදීම, කයට හිත යෙදීම, ආස්වාද ප්‍රසාර හිත යෙදීම කවදාකවත් සුබ නිමිත්තකට යන්නේ නැහැ. නිසා මේ අඤ්ඤතිත්‍ය සූත්‍රයෙන් අපිට ගන්න තියෙන පාඩම් මෙච්චරයි. මේ අපි සුභය කියලා හිතාන, సౌందර්යය කියලා හිතාන, නව නිර්මාණ කියලා හිතාන, ප්‍රගතිශීලීත්වය කියලා කෙලවරක් නැතුව කෙලස් එකතු කරනවා. ඒක පොඩි වැරද්දක් වුණත් අයින් කරන්න බැරි කොහොල්ල ගුලියක් වෙනවා. ඒසා විශාල මෝහපටල රාශියක් තිබුණත් මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කියන මේ උපක්‍රමය හරහා අර අමාරුවෙන් අයින් කරන්න පුළුවන් කෙලෙසයට විකල්පයක් අපි දෙමු. ඒ නිසා මේ වැඩමුළුවේදී අපිට වැඩි තාක් වෙලාවක් පුළුවන් තරම් වෙලාවක් වර්තමාන හිත පවත් ගන්න පුළුවන් නම් Tamange කයෙම ඒක උරගා බැලිය හැක්කක් ප්‍රත්‍යක්ෂ කළ බැලිය හැක්කක් වර්තමාන කයේ පවත් ගන්න පුළුවන් නම් ඒ ඊටාම අමාරුවෙන් දුරු කරන්න ඕනේ අල්පසාවද්‍ය වූ රාගය දුරු කළ හැක්කක් බවට එක තප්පරයක් එක විනාඩියක් පුරුදු කරපු එකනට වැඩෙනමනේ විශාල ධර්ම රාශියක් සද්ධාව දියුණු වෙනවා වීරිය දියුණු වෙනවා සතිය දියුණු වෙනවා සමාධි ප්‍රඥාව අන්නේ වීරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම මේ පළවෙනි ප්‍රයත්නයෙන් දියුණු කරපු එකනට තමයි ද්වේෂය පිළිබඳව දැනගන්න පුළුවන් වෙන්නේ ඒක මහා සාවද්‍යයක් හැබැයි ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු එකනට පේනවා ඒක ගලවලා දාන්න ලේසියි මොකද එතන තියෙන්නේ පටිග නිමිත්ත. ඒක ආශ කරන දෙයකට නෙමෙයි අපිට ද්වේෂය ඇති වෙන්නේ. ඒකෙන් වෙන් වෙන්න ලේසි අපට. සුබ නිමිත්තෙන් වෙන් වෙන්න බෑ. ඒක නිසා ද්වේෂය වෙන් කරලා ගත්තොත් නම් ඇත්තට මේක ම යකා තමයි. බොහොම අමාරු. නමුත් රාගයට පිළිබඳ සෑහෙන උත්තරයක් දීලා සතිය වඩ아가න කායගත සතිය ඇති කරන රූප කර්මස්ථානේ දිනු කරගත්ත එකනට ද්වේෂත් එක්ක වැඩ කරන එක ලේසි. නමුත් එහෙම නැතුව ගියොත් ද්වේෂට අපි යට වෙනවා. රාගය හරහා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන අපි ද්වේෂයට වැඩ කරන්න ගියොත් අපිට ද්වේෂය අට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න ਸਰවචනාංශය යමක් ඉදිරිපත් කරනවා නම් ඒ ඉදිරිපත් කරන රටාවක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලේ යනකොට තමයි ਸਰවචනාංශය ඉදිරිපත් කරන කාරණා මල් මාලයක් වගේ ඇමිනිලා එන්නේ. අතනින් මෙතනින් අහුලන්න ගියොත් අපිට පේනවා අපි දන්න දේවත් එක්ක විරසක වෙන ගතියක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සුබ නිමිත්ත හරහා තමයි අපි මේ උනන්දුව කියන එක ඇති කරන්නේ. සුබ නිමිත්ත නැති වෙච්චාම එන වචනයට සරුවචනේ දාන්නේ කලකිරෙනවා කියන වචනේ. සුබ නිමිත්ත තියෙන තාක්කල් හිත උනන්දුව පිප්පිලස් කට කනේ ධාන hina වෙනවා. සුබ නිමිත්ත නැති වෙනකොට කලකිරීම කියන වචනේ එනවා. ඒකට සංවේග කියන වචනේත් අපි පාවිච්චි කරනවා. සුබ නිමිත්තට නේද මෙතෙක් කල් දාසකම් කරේ මේ සුබ නිමිත්ත නිසා නේද කරන හරියක් ජඩකම් කරේ මේ සුබ නිමිත්ත රැයට කරලා මේ හොයලා දවල්ට මහත්ෙක් විදියට නෝන කෙනෙක් විදියට උපාසක උපාසිකාවක් පෙන්වන්න නේද මන් නැටුවේ නමුත් මෙතන යටිපහුවෙන්නේ වැරද්දක් නේද කියලා සංවේගය පහළ වෙච්ච වෙලාවේ අපි සිංහල දාලා තියෙන කලකිරණයි කියන වචනේ මේ සංවේගය තුල තියෙන විශාල ජවයක් විශාල වේගයක් ඒක මේ සුබ නිමිත්තේ ළඟන යන අල්ලපු ගෙදෙට්ට ඉක්මන් වෙලා දුවන ජවේ නෙවෙයි වෙන ජවයක් මේකේ තියෙනවා ඒක දන්න නිසායි සරුවචනන්සේ කියන්නේ මේ බණ අහනකොට ඕපනයික ගුණයක් මතුවෙනවා මේ රාගේ දුරු කිීමේ කටයුත්ත මම මගේ පණ එපා කියලා මම කරනවා කියලා ගැම්මකුත් තියෙනවා ඒක එන්නේ හරියන කෙනාට යෝනිසමස්කාරය තියෙන කෙනාට සද්ධර්මයේ සත්පුරුෂ ධර්ම තියෙන කෙනාට තමයි. ඒ නිසා හැම වෙලාවෙම කාමයේ දිහාවට තියෙන කෑදරකම ඒ වෙලද්ද මේ එක එකක් පරයාගෙන යන්න ඕනේ ගතිය නව නිර්මාණ ශිල්පයේ බුදුරජාණන්සේක උත්තරයක් තියෙනවා. ඒ උත්තරය කියන්නේ සංවේගය කියලා. භාවනා කරගෙන යනකොට යනකොට අපිට ඒ සංවේගය පහළ වෙනවා අපි මෙතෙක් කල මොකද කරේ? අපි කාටවත් දුන්නේ මොන ආදර්ශයක්ද? අපිට අපේ අම්මලා තාත්තා අනුකම්පාවෙන් මෛත්‍රිය මොනවද උගන්වලා තියෙන්නේ? අපි අපේ ගෝලේ ඉන්න මොකද්ද ඉගැන්වුවේ? ආ නොය ටික තේරෙනකොට තේරෙනවා මේ සංවේගය පහල කරගෙන ඒක අපිට හරවන්න බෑ. තමන්ට පුළුවන් ප්‍රමාණය වර්තමාන චිත්තක්ෂණයේ බේරා ගැනීමෙන් අන්තිමට අර සියලු දෙයටම උත්තර දෙන්න පුළුවන් මොකද්ද කම්පන වේගයක් ඒ පුද්ගලයා තුළ හැදෙන. ඒක හුඟක් කල් ගියාට පස්සේ සිද්ධ වෙනවා මේ වගේ වෙලාවක ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමෙන් කරන්නේ පස්සට සිද්ධ වෙන ඒ ඒ සුබ කම්පන වේගය ඇතිවීමට අවශ්‍ය කරන්නා වූ වර්තමාන මොහොත වර්තමාන මොහොත ඊළඟ සිටීම සතිය දැනට නොතේරුණත් දැනට ඒක පිළිබඳව සාක්ෂියක් ප්‍රත්‍යක්ෂයක් නැති වුණත් සද්ධා මාර්ගයෙන් කරගෙන යන්න කරගෙන යනකොට කවදා හරි ඒක සාක්ෂාත් කරන්න මැරෙන්න ඉසල පුළුවන් ඒ නිසා සීල දෙනාටම මේ ධර්ම දේශනාව තමන් කරගෙන යන වැඩේ නීරස වුණත්, කරගෙන යන වැඩේ ඒකාකාරී වුණත්, කරගෙන යන වැඩේ මන්දෝත්සාහය කරන වගේ පෙනුණත්, දුවට මතක තියානින්ද ਸਰවඥන්සේ පෙන්වන ප්‍රතිපදාවක් දිගේ අපි යන්නේ. කෙලෙසොයි දුරු වෙන්නේ සංවේගයයි මතුවෙන්නේ අන්නේවදියා යෝනිසමංසකාරයෙන් බලන් අපිට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නැත්නම් දේශනාවලියේ දෙවැනි දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.